මම කියන්නේ මේකයි. එක උපමා කතාවක තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. මනුස්ස මිරිසක් ඉන්නා ඒ මනුස්ස පිරිසට දෙනවා ධාන්‍ය යට ටිකක් ගිහිලා වගා කරන්න කියලා. ඒ ධාන්‍ය යට ටික වගා කරන විදිය ගැන ඔක්කොම දේශනාව දැන් කරනවා. ඒ කරලා කට්ටිය නැගිටලා යනවා. එක්කෙනෙකුට අමතක වෙලා මේ උකුලේ දාගෙන හිටපු ධාන්‍ය ටික මොකද කරන්නේ? එයා නැගිටිනවා. නැගිටුනම මොකද වෙන්නේ? ඔක්කොම ධාන්‍ය. එයාට දැන් මේ හින්න තැනත් අමතකයි. නැගිට්ට ගම මොකද වෙන්නේ? බ්‍රෝස් ගාලා ඔක්කොම හැලෙනවා. එහෙම එක කොට්ටාසයක් ඉන්නවා. ධර්මය අහගෙන ඉන්නවා. මොනවද ඇහුවේ කියලා ඇහුවොත් ආ නියමෙට ආමුදුරු බණ කිව්වා. ඈ නැත්තම් ඒ ගිහියා නියමෙට බණ කිව්වා. මොනවද ඒතකොට කිව්වේ? ඒක නම් මතක නැහැ. දැන් මොකද උනේ? අර එවලෙම හලා ගත්ත බින්ද. යනකොටම කිසි දෙයක් දන්නේ නැහැ. ඔහේ ගියා. හැබැයි බණ අහපු බව දන්නවා. ඒත් මත එහෙම කොට්ටාසයක් ඉන්නවා. තව එහෙ කොට්ටාසයක් ඉන්න ඕක අරන් ගිහිල්ලා ගලක දානවා. ගලකට ඉහිලා දානවා. ඒ කියන්නේ තර්කවාද උදෙසා අනිත් අයත් එක තර්ක කරන්න ධර්මයේ ඉගෙන ගන්නවා. නැත්නම් ධර්ම ධර්ම වෙන්න මම තරම් ධර්මයේ දන්න තවත් කෙනෙක් නෑ මං ධර්මයේ පෙන්වන්න කියලා හිතාගෙන මම හරි ධර්ම මම මම ධර්මයේ ගොඩක් දන්න කෙනෙක් කියලා හිතාගන්න අන්න ඒ පිටසක් එක පිටසක් ඉන්නවා. ඒගොල්ලෝ මොකද කරන්නේ? අර දාන ටික අරගෙන ගිහලා ගලකට ඉහිනවා වගේ. දැන් ගලකට දාන්න ඉස්සර ගලේ පැලවෙනවද දාන්නේ? නෑ ඔහොම නරක වෙලා ගුණ වෙලා යනවා. ඇති ඵලයක් නෑ. ධර්මයේ ගත්තා ධර්මයේ ගත්ත පිළිපදින්න නෙමෙයි නං. ඇති වැඩක් තියනවද? නෑ. තව කොටසක් ඉන්නවා ඒක අරගෙන ගිහිල්ලා හමස් පෙට්ටිය දැම්මම වගේ වහලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? ඈ? ධර්මයේ ඇහුවා ධර්මයේ අවබෝධ කරගත්තා ආයි පිළිපැදිල්ලක් නැහැ. ආ ඇහුවා අවබෝධ කරගත්තා එච්චරයි. තව පිරිසක් ඉන්නවා දාන්න ටික අරගෙන ගිහිල්ලා මනාකොට සකස් කරපු කුඹුරක නැත්නම් මනාකොට සකස් කරපු බිමක අර දාන්න ටික ගිහිලා ඊළඟට මොකද කරන්නේ? ඒකට අපව අවශ්‍ය අපව පස්තාන ටික කරලා ගස් ටික වවා ගන්න. ඔබ තීරණය කරන්න ඔබ කවුද එතනින් වෙන්න ඕනේ කියලා. සමහර පිරිස ඉන්නවා. ඉතින් අපිම දන්න පිරිස ඉන්නවා. මෙතනින් ඉඳන් නැගිටලා යනකොටම දාන්න ටික ඔක්කොම බිමට වැටෙන. ඒ தත්ත්වය තමන් උදා කරගන්න එපා. හැමදෙස්සෙන් බලන අර හොඳ ගොවියෙක් වෙන තමන්ගේ සකස් කරපු කුඹුරේ ගිහිල්ලා දාන්නේ ටික ගිහිල්ලා එතනින් එහාට අප උපස්ථාන කරලා ඒ ටික වවා ගන්න. නැත්තම් වෙන්නේ කාලනාස්තියක් විතරයි. කොච්චර ධර්ම දරුණත් වැඩක් නැහැ තමන්ට ධර්මය ධර්මය අවබෝධ වෙලා තමන් ධර්මයේ පිළිපදින්න නැත්තම් තර්කවාද කරන්න ධර්මයේ දන්න බව පෙන්වන්න මොනවා කළත් වැඩක් තියනවද? ඒක නිසා මේ ධර්මයේ තියෙන හරි ඵලය ලබා ගන්න තමයි අපි මේ ටික කරන්න ඕනේ. ඒක නිසා පින්වත්නි හොඳට අවබෝධ කරගන්න ඔබට පුදුමාකාර chance එකක් ලැබිලා තියෙන මේ සී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. බලන්න මේ ධර්මයේ කොච්චර ප්‍රණීතයිද කියලා. කොච්චර ලොජිකල්ද කියලා හිතලා බලන්න. එකකට එකක් යෑඳිලා තියෙනවා, එකකට එකක් බැඳිලා තියෙනවා. ඈ ආයි කාටවත් මේ මේ බොරුව මේ මේ කොහොමද දෙවියෝ එහෙම කරන්නේ කොහොමද? දෙවියෝ අරගෙන කරන්නේ කොහොමද කියන දෙයක් නැහැ නේ මේකේ. දැන් මේ දේව කතාවක් මෙතන නැහැ නේ. ඕනෙම ඇස් තියෙන මිනිස්සෙකුට ඕනෙම ඔළුවක් තියෙන මිනිස්සෙකුට විග්‍රහ කරලා තේරුම් ගන්න පුළුවන් අවස්ථාවක්. ඒ කියන්නේ කියන්නේ ඒව බලව. ඇවිල්ලා බලපල්ලා මේ ධර්මයට. ඒහි පස්සිකෝ. ඇවිල්ලා බලපල්ලා. මොකටද? ධර්මයට. ධර්මයේ තියෙන එක ගුණයක් ඒක. කවුරුත් කියනවට පිළිගන්න එපා. අධ්‍යයනය කරලා බලන්න. මේක නිසිද අනිසිද කියලා බලන්න ඕනේ මම කියනවට බුදුහාමුදුරුවෝ කියනවට නෙමෙයි. Taman අවබෝධ කරගෙන බලන්න මේක නිසිද අනිසිද කියලා. පරිහානිය සුදුසුද නැද්ද කියලා. ඔන්න ඔය පරිහානිය සුදුසු නැති බව අවබෝධ කරගත්තට පස්සේ අන්න තවත් ඇරියා. එතකොට බලන්න අර තමයි අපි ශරීරය ගැන කතා කරේ හිටියේ. ශරීරයේ තියෙන අර කොටස් හතරට බෙදලා අපි කතා කරනවා ඊළඟ. මොකද්ද කොටස් හතර? පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව. එතකොට අර මම කිව්වේ ඒකයි ස්ත්‍රී රූපයකට ආලයෙන් බැඳිච්ච කෙනෙක් ඉන්නවා නම් ඒ ස්ත්‍රී රූපේ Tamanට හරියාකාරව පේන්න ගන්නවා ඊට පස්සේ. මෙතන පටවිනේ තියෙන්නේ. මේ පටවිත් එකයි මහා පාරේ තියෙන පටවිත් එකයි. ඒ පටවියයි මහා පාරේ තියෙන පටවිය අතර වෙනසක් දකින්න නැති මට්ටමට Tamanගේ හිත දියුණු වෙනවා. එතන තියෙන ගලාගෙන යන ස්වභාවයට අයිති දෙයි අර ගඟේ ගලාගෙන යන ස්වභාවයට අයිති දෙයි අතර වෙනසක් නැති බව තමන්ට අවබෝධ වෙනවා. ඒකත් පටවි මේකත් පටවි. මම මේකට හිත බැඳිලා නැහැ. නමුත් මම මේකට හිත බැඳිලා තියෙන්නේ. ඇයි මේක යුනිට් එකක් විදිහට දැකලා තියෙන නිසා. ඒ යුනිට් එකක් වශයෙන් නැතුව මේකේ තියෙන පටවි ආපෝ තේජෝ වායෝ මේ මහා වේගෙන් ගලාගෙන යන හුලන් ධාරාවල් තියෙනවා. ඒ මේක ඇතුලේ තොම එකක් තමයි තියෙන්නේ. තව මේ හුලන් ධාරාව හොඳයි අරක ඇතුලේ තියෙන ගඳයි. නමුත් ඒකට තමයි ඇලිලා තියෙන්නේ. මේකට ඇලෙන්නේ නැහැ. අන්න තමන් හිත දියුණු වෙලා යනවා මේක දියුණු වෙලා ගිහිල්ලා මේ පටමි මේ පටමි අතර වෙනසක් නැහැ මේ ආපෝ මේ ආපෝ අතර වෙනසකුත් නැහැ මේ වායෝයි මේ වායෝ අතර වෙනසකුත් නැහැ මේ තේජෝයි මේ ගින්නයි මේකයි අතර වෙනසකුත් නැහැ ඔන්න තමන්ට අවබෝධ වෙනවා එතනින් යාලා අර කාන්තා රූපේ දකිදි දැන් තමන්ට මොකද්ද පේන්නේ පටමි ආපෝ තේජෝ වායෝ ටික ඇත්ත ඇති සැටියෙන් පේනවා ඉතින් ඇලෙනවද මහා පාරක් දැක්කම මහා පාර බදාගෙන බුද්ධිය ගන්න හිතෙනවද නැහැ ඔන්න තමන්ට ඇත්ත ඇති සැටියෙන් අවබෝධ වුණා දැන් මනුස්සයාට ඇල්ම ඇති වෙන්නේ පෙර කාලෙන්දන් පැවතිච්ච සිතුවිලි ඔව් එකක් එක හේතුවක් එක හේතුවක් තමයි පෙර කාලේ ඉඳන් ඇති වෙච්ච සිතුවිල්ල. අනිත් එක තමයි මෝහය. දැන් මේකට දැන් ඇලිලානේ තියෙන්නේ. දැන් Taman උපතේ සිට දැන් ඇත්තම කිව්වොත් හරි පරීක්ෂණයක් කළොත් කාන්තාවකුයි උපදිච්ච දවස් ඉඳලා කන්න බොන්න ටික දෙනවා කවුරුත් පේන්නේ නැහැ. හරි අපි හිතමු ඒරියා 51 වගේ තැනක හරි ලොකු ඒරියා එකක්. ඒගොල්ලන්ට සතුටින් ඉන්න පුළුවන් හැමදේම කරන්න අවශ්‍ය දේවල් තියෙනවා. පොඩි කොල්ලෙකුයි කෙල්ලෙකුයි ඉපදිච්ච දවස් ඉඳලා ඒ දෙන්නා එකට තියෙනවා. හැබැයි ඔය චිත්‍රපටි බැලිලි ඒ මොකුත් නැහැ. ඒගොල්ලෝ දන්නේ තවත් කට්ටිය මේකේ ඉන්නවා කියලා. නමුත් කන්න බොන්න ඒගොල්ලන්ට තැන තැන තියලා තියෙනවා. එතකොට කන්න බොන්න තැන තැන තියලා තියෙනවා ඒගොල්ලෝ රිජි ෆෝම් කයිද? ඈ රිජි ෆෝම් උත් තියෙනවා. හැබැයි අම්මා තාත්තා එතන නැහැ. පුතේ මේක කන්න හොඳයි මේක කන්න හොඳ නැහැ කියලා එකක් නැහැ. නමුත් ඉවෙන් වගේ ඒගොල්ලෝ කන්න අවශ්‍ය දේ කනවා. අවුරුදු 25කින් ඉඳලා ගියාට පස්සේ ළමයි 3 4 දෙනෙක් ඉන්නේ නැද්ද එතන? ඉන්නවා. එතන කවුරු හරි කියලා දුන්නාද පුතේ මෙහෙමයි ඔක කරන්නේ මෙන්න මෙහෙම කළොත් තමයි මෙහෙම හම්බෙන්නේ කියලා. ඈ? ඕම ඊටපන් ඔය කෙල්ලන්ට ඍතු විපර්යාසයට ලක් වෙන්න ඕනේ. ඒ ඍතු හරි හරියාකාරව මේ චක්‍ර සෙට් උනේ නැත්නම් ඔක ළමයි හම්බෙන්නේ නැහැ. ඈ? ඒව කියලා දෙනව නේද? ඒ වගේට සිද්ධ වෙයි. සංසාරිකව ආපු දෙයක් තියෙනවා පුරුද්දක් විදියට. ඒ සංසාරිකව ආවේ කොහොමද? ඒක නිසා තමයි මේක එකපාරට ලේසියෙන් අවබෝධ කරන්න බැරි. මුළු සංසාරේ අද මේ දක්වා ආවේ නිසි කියලා හිතාගෙනනේ. මේකට බැඳිලානේ ආවේ, මේකට ඇලිලානේ ආවේ. ඔබ කාන්තාව කී දහහක් ඇසුරු කළාද? ඔබ පිරිමි කී දහහක් ඇසුරු කළාද? මේ සංසාරේ ඉඳලා එන ගමනේදී කී දහහක් ඇසුරු කළාද? ඉතින් ඔය ඇසුරු කරපු ඇසුරු කරපු වාරයක් ගානේ Tamanට නිසි කියලා හිතාගත්තා මිසක් අනිසි කියලා හිතාගත්තේ නැහනේ. නේද? ඈ මේක නම් සුඛයක්මයි මේක නම් සැපයක්මයි කියලා හිතාගෙන ආවේ. ඉතින් එහෙම හිතාගෙන නේද විවාහ ජීවිතේ ඇතුල් වෙන්නේ. අර කෙහෙල් ගහක් බිම දාගන්න ඒකනේ. තනිකර ජීවිතේ සාර්ථක නෑ කියලා ඒක හේල් ගහේ මොකුත් නෑ කියලා අනික් හේල් ගහ කපා ගන්නවා. නේද? ඒක හේල් ගහ කපා ගැනීම හැවත් විවාහ ජීවිතේට ඇතුල් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒක පතුරු ගායන පතුරු ගන්නකොට ඒකෙත් ඇති දෙයක් නැති බව අවබෝධ වෙනවා. නමුත් අර බල්ලට දහුව මස් කට්ට වගේ. හපනවා හපනවා හපනවා හපනවා ඉවරයක් නෑ. විතක රහ දැනෙනවා. ඒ රහ දැනෙනවත් එක්කම මොකද රහ දැනෙන්නේ විදුලි මස් තුවාල වෙලා ආපු ලේ වලින්. ඊට පස්සේ ආයේ එහා ගමන වේදනාවකුත් එනවා නමන්ට. මොකද විදුලි මස් තුවාල වෙලානේ දැන් තියෙන්නේ. කායන පස්සනාවනේ කියන්නේ නේ අපි. ඒතකොට ඒකේ ලෞකික ජීවිතේට ලොකු වැදගත්කමක් තියෙනවා. මොකද සමහර උඩින් බල්ල කෙනෙකුට තේරෙන්න පුළුවන් ඒක කිව්වහම කසාද බඳින්න එපා කිව්වෝ කියන එක. මෙහෙමයි. මේක අවබෝධ කරගන්න ඕනේ. Tamanට එක දෙයක් තියෙනවා ලෞකික ජීවිතයේ සාර්ථකත්වයේ තියෙනවා ඒ වගේම පරමාර්ථ වශයෙන් අවබෝධ කරගන්න දේකුත් තියෙනවා. පැත්තක් වහලා කතා කරන්නත් පුළුවන්. ඒ පැත්තක් වහලා කතා කරනවා කියලා කියන්නේ මොකද්ද? ලෞකික ජීවිත ගැන කතා කරගෙන යනවා මේක ඇත්ත ඇත්ත හැටියෙන් තියන නැතුව ඔය ඔක්කොම ඒක ටික වහලා දාලා. නමුත් මම දැන් මේ කතා කරන්නේ පරමාර්ථය. ඒ පරමාර්ථය ගත්තට පස්සේ විවාහ ජීවිතය කියන්නේ මොකද්ද? නිවනට ලොකු බාධාවක් නෙමෙයිද? නිවනට ලොකු බාධාවක්. ලෞකිකව මොනවා මම මේ කතා කරන්නේ පරමාර්ථය. එතන මේක ඔබ පැත්තක ඔළුවේ තියාගන්න. මේක ඔබට කොයි වෙලාවෙ යන මහා මහෝපකාරී වෙයි. මම කියන්නේ අද ගිහිල්ලා මහාන වෙන්න කියලා. කාටවත් මම මහාන වෙන්න කියලා කියන්නේ නැහැ. තමන් මහාන වෙන්න නම් තමන්ට ධර්මයේ යම් දාන්තුරකට අවබෝධ වෙලා තියෙනවනේ මහාන වෙන්න. මේ නිකන් මහාන වෙලා හරියන්නේ නැහැ. දැන් කාලේ. මොකද අසුරට හම් වෙන්නේ නැහනේ හොඳ අය. අඩුයිනේ හම් වෙනවා. හම් වෙන්නේ නැහැ කියන්න බෑ. අසුරට හම් වෙන්න අඩුයිනේ. හොඳ අය. ඒ කාලේ නම් මේ පොඩි හාමුදුරුව මහාන කලාට පස්සේ කවුද ඉන්නේ ළඟපාත? සරියුත් මහරහතන් වහන්සේ. මුගලන් මහරහතන් වහන්සේ. කාශ්‍යප මහරහතන් වහන්සේ. ඔය ඔය පිරිස අතරේනේ වැඩෙන්නේ. ඉතින් එතකොට හැමතිස්සෙම ලැබෙන්නේ Tamanne සුවදායක දෙයක් ජීවිතේට. නේද? ඒක නිසා උන්වහන්සේලා බොහොම ඉක්මනට අරහත්ත්වයටපත් වෙනවා. නමුත් දැන් ඉතින් මේ ධර්මය අවබෝධ වෙන්නේ නැතුව මහාන වුණොත් එහෙම ලොකු ප්‍රශ්නයක් සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා මේක අවබෝධ කරන්න ඕනේ. මේ ගිහි ජීවිතේ ඉඳගෙන මේක අවබෝධ කරන්න පුළුවන්. ඉතින් යම් තාක් දුරකට අවබෝධ වුණාට පස්සේ කෙනෙකුට හිතෙන්න පුළුවන් ආනේ ඉතින් මම මේක අවබෝධ කළොත් එහෙම දැන් මට මේ පවුල දාලා යන්න වෙනවනේ. හත් දෙයිනේ කොච්චර වාසනාවන්තද Tamanට අවබෝධ වුණොත් මේක. අන්න ඒකයි Taman හිතලා බලන්න ඕනේ. පවුල් ජීවිත කන්න බැරිය තව 100ක්. දැන් සෝවන් වෙලා පවුල් ජීවිත කාපු කට්ටිය ඉන්න ඕන තරම් ඉන්නවද? සෝවාන් ඵලය කියලා කියන්නේ පෞල් දීතර කිසිම ප්‍රශ්නයක් නැහැ. සකදාගාමි ඵලයත් කිසිම ප්‍රශ්නයක් නැහැ. අනාගාමීත්වයට ආවට පස්සේ අර කාමරාගයට තියෙන ඇල්ම නැහැ. කාමයට තියෙන ඇල්ම නැහැ. හතර දෙවෙනි දේ කනවා. තිබ්බොත් කනවා නැත්නම් ඒත් නැහැ. ඇහෙන් රූප බලන්න මේ ටෙලිවිෂන් එක දාගෙන මේක බලන්න අවශ්‍යතාවයක් නැහැ. ඊළඟට ශරීරය පිනවන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් අඹු සමියෙක් වශයෙන් ජීවත් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ කියන්නේ අංගපසක නැති වෙලා යනවා නෙමෙයි. අර ඒවට බැඳලා තිබෙච්ච චන්දරාගය දුරු වෙලා ගියා. චන්දරාගය දුර වෙලා ගියාට පස්සේ ඒකට අවශ්‍යතාවයක් නැහැ. වෙන්දට කතා කරලා ඉල්ලන දේවල් මම ඉල්ලන්නේ නැහැ. ඔහේ ඉන්න පැත්තකට වෙලා. ඉතින් එතකොට ඉතින් ගිහි ජීවිතේ පැවැත්මක් නැහැ. ඉතින් හද ඉන්නේ ගිහි ජීවිතේ මේ තේරුම් ගන්න පින්වත්නි මේ දේ. අරහත්වය කියලා කියන්නේ මහා විශාල දෙයක්. අනාගාමීත්වය කියලා කියන්නේ මහා විශාල දෙයක්. බුදුහාමුදුරුවෝ කියනවා සක්විති රජ පදවිය ලක්ෂ වතාවක් ලැබුණ. සක්‍ර දේවේන්ද්‍ර පදවිය ලක්ෂ වතාවක් ලැබෙන්න ගියා. ඒ හැම දෙයකටම වඩා හොඳයි කියන මොකද්ද? සෝවාන් ඵලය. මේ අඩුම මාර්ග ඵලය හොඳයි කියලා අර හැම සැප සම්පතකටම වඩා. ඇයි ඒ? සක්විති රජ පදවිය ලක්ෂ වාරයක් ලැබුවත් 1 ලක්ෂ 1 වෙනි වතාවේ අවිචිමාන අරකාදියට යන්න උනොත් මොකද වෙන්නේ? ඒකයි මම කියන්නේ ලෞකික ජීවිතය කියන්නේ පස් පිනක්. මේක අවබෝධ කරගෙන ඔබට අනාගාමීත්වයට එන්න පුළුවන් නම් ඔබට තියෙන සුවේ කොච්චරද කියලා කියන්න බෑ. අද එක දවසක් හරියට නිදාගත්ත එක්කෙනෙක් ඉන්නවද මෙතන? වීඩියෝ කරලා වෙන්නවා නම් නිදාගත්ත විදිය බලා ගන්න තිබ්බා. ඈ හරමක් ඇදගෙන නිදාගත්තා නම් හරම බිම හෙළුවෙන් නිදි. එහෙම නැත්නම් රෙද්ද දාගෙන නිදාගත්තා නම් රෙද්ද බිම. නේද? එහෙට හැරිලා මෙහෙට හැරිලා ඉන්න බෑ ආයි කකුල් දෙක නවාගෙන දිග අරගෙන ඔය පය 8ක් නිදා ගන්න මිනිස්සයා පොඩි තරම් වේදනාවක් විඳින්නේ. ඒකට අමතරව දකින්න හීන ටික ඈ අපි දෝ ඉස්ත්‍රියකට ආසාවෙන් හිටියා ඒ ඉස්ත්‍රියව ලබා ගන්න බැරි වුණා. දැන් ඉතින් මොකද කරන්නේ? දැන් පුදුමාකාර දැවිල්ලකින් දැවෙනවා. ඊළඟට රස කෑමක් තියෙනවා. ඒ රස කෑම කන්න පුදුමාකාර දැවිල්ලකින් දැවෙනවා. මේ රාගයෙන් දැවි දැවි ඉන්නේ. රාගයෙන් දැවෙන මිනිස්සෙක් කොහොමද නිදාගන්නේ? මේ ඊයරේ අම්මා මරලා දාලා ගියා. දැන් අදරෑ මිනිස්සයා නිදා ගන්නවා. මේ මිනිස්සර යහතින් නිින්ද යනවාද? දැන් මොකද්ද ඌ හිතන්නේ නිින්දේ? අර මරලා දාලා ගිය උන්ව කොහොමද මරන්නේ කියලා plan එක ගන්නද නිදාගන්නේ. ඉතින් ඕක ආයේ අවුරුදු දෙක තුනක් ඔය ටික නේද වෙන්නේ. ඉතින් කොහොමද සපතේ නිදාගන්නේ? එහෙනම් රාගයෙන් මත් වෙලා ඉඳදී, ද්වේෂයෙන් මත් වෙලා ඉඳදී, මෝහයෙන් මත් වෙලා ඉඳදී කිසිම කෙනෙකුට නිදාගන්න බෑ හරියට. අද මේ ගිහි ජීවිතේ ඉන්න මිනිස්සුන්ට අඳුම් ධර්මෙ නිදා ගන්නවත් බෑ පින්වතුනි. මේක අවබෝධ වෙච්ච කෙනෙකුට අරහතුන් වහන්සේ කෙනෙක් කොහොම නිදා ගන්නවද? සියලු බැඳීම්ගේ අයින් වෙලා ඉන්න මානසිකත්වය ගැන හිතලා බලන්න. මානය පවා නැහැ මේ පුංචි දේවල්. ඇහැට අපිට පේන්නේ මොනවද? කාමරාග පටික විතරයි. ඔන්න රූපරාග අරූපරාගත් පෙනෙයි. නමුත් මාන උද්දච්ච අවිචාර සිතේම තියෙන ස්වභාවයල් තුනක් තියෙනවා. ඒව පවා සහ මුලින්ම නැති වෙලා කිසිම මානයක් නැහැ. තමන්ගේ කියලා මානයක් නැහැ. හිත තුළ. අවිද්‍යාව බිඳුවයි. කිසිම දෙයකට ඇලුම් කිරීමක් නැහැ. එහෙනම් රාගෙකුත් නැහැ, ද්වේෂෙකුත් නැහැ, මෝහෙකුත් නැහැ. කොච්චර හොඳට නිදාගත්තා කියද? තථාගතයන් වහන්සේ එක තැනක පිදුරු ගොඩක නිදාගෙන ඉන්නවා. පිදුරු ටිකක් අතුරලා නිදාගන්න වෙන තැනක් නැතුව උන්වහන්සේ මේ මේ මොකද උන්වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච දා ඉඳලා මේ මනුස්ස සත්වයාට ඈ දෙව් මිනිසුන්ගේ සැප විනිස නේද ධර්මයේ දේශනා කරමින් වැඩියා ඒක අවස්ථාව කුඹල් හලකට ගියා කුඹල් හලේ නිදා ගන්න තැන නැහැ නේද කුඹල් හලක් කියන්නේ මැටි අර බඩු හදන තැන එතන පිදුරු ගොඩක් තියෙනවා පිදුරු ගොඩෙන් පිදුරු ටිකක් දාලා පිදුරු ගොඩේ සැතපුණා පවුදා උදේට ඒක බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා ආනවා බුදුහාඳන ස්වාමීන් දැන් ඔබ වහන්සේ මේ මෙච්චර අමාරු තැනක කොහොමද ඔබ බුද්ධිය ගත්තේ කියනවා බ්‍රාහ්මණය මේ ලෝකේ සැපසේම නිදා ගන්න උන් අතර අග්‍රස්ථානයේ ඉන්නේ මම මම තමයි මේ ලෝකේ සැපසේම නිදාගන්නේ. ඒක නිදාගන්න තැන නෙමෙයි වැදගත් කියලා. ඇත්ත නේද? මේ ලෝකේ සැපසේම නිදාගන්න උනතර අග්‍රස්ථානයේ ඉන්න උන්වහන්සේ නේද? රහතන් වහන්සේලානේ. සැපසේම නිදාගන්නේ. ඔබට පුළුවන් ද සැපසේ නිදාගන්න? හෙට කරන්න තියෙන වැඩ ටික මතක් වෙනකොට. හවුද නැද්ද? ඈ ළමයාගේ එක්සෑම් හෙට නම් අද අම්මා නිදාගන්න පුළුවන්ද? ඈ තාත්තා වරේ හොස්පිටල් එකේ පනා දිනව දැන් පුතාට නිදාගන්න පුළුවන්ද? ඉතින් ඔය ප්‍රශ්න වලින් දැවි දැවි නෙමෙයිද ඉන්නේ. ඔබ එකම එක ප්‍රශ්නයක්වත් නැතුව ජීවත් වෙච්ච එක දවසක් මතක් කරලා බලන්න. කිසිම ප්‍රශ්න නැතුව ජීවත් වුණා. කියලා එක දවසක් තියෙනවද? කවදාවත් නැහැ. ඉතින් ඕක තමයි යථාර්ථය. ඉතින් ඒක නිසා මම අද මේ කතා කරන්නේ පොඩ්ඩක් වෙනස් ධර්මයක්. මම මේ කතා කරන්නේ සම්පූර්ණයෙන්ම පරමාර්ථය ගැන. ඒක නිසා මේ පරමාර්ථයට යන ගමනේදී මේ සියලු දේ අවබෝධ කර යුතු දෙයක්. මම අද ලෞකිකත්වයට බර වෙලා කිසි දෙයක් කතා කරන්නේ නැහැ. අද ඇත්ත ඇති සැටියෙන් තමන් අවබෝධ කරගන්න. කායානුපස්සනාව හරියට අවබෝධ කරගන්න. කය පිළිබඳ තියෙන ස්වභාවය අවබෝධ කරගන්න හැමතිස්සෙම. ඊළඟට මේ කයේ තියෙන ඇතිවීම නැතිවීම ස්වභාවය අවබෝධ කරගන්න. ඔය හැම දෙයකින්ම වෙන්නේ මොකුත් නෙමෙයි. මේ කයට තියෙන චන්දරාගය නැතිලා යනවා. දැන් ඔතන හුඟක් කලාවට පැටලෙන්නේ අර කලකිරීම ස්වභාවයයි අවබෝධයයි අතර තියෙන ඒ දෙක අඳුනා ගන්න බැරි වෙන එක තමයි හුඟක් කලාවට වෙන්නේ අපිට නේද? අපිට හුඟක් වෙලාට මිනිස්සු පටලව ගන්න දෙයක් ඔව් ඉතින් මේකට කලකිරෙන්න ඕනේ ඇයි කියන එකයි අවබෝධ කරගන්න. කලකිරෙන්න දැන් කලකිරෙනවා කියන එක විදි දෙකකට වෙන්න පුළුවන් නේ. නේද? එකක් අවබෝධයෙන් කලකිරෙන්න පුළුවන්. අවබෝධයෙන් කලකිරුණා කියලා කෑම එපා වෙන්නේ නැහැ. දැන් අපි කන කෑමට අපි කොච්චර ඇලෙනවද? මේ කෑම කියලා කියන්නේ මහා විනාශයක්. ලේසි නෑ මේ ඉංග්‍රීසි. මේ කෑම කියලා කියන්නේ මේ සුදුසු දෙයක් නෙමෙයි. මහා දරුණු දෙයක්. මේ කෑමට ඇලිලා මේ කෑමට ඇලීම නිසා තමයි අපිට මොකක් මොකක් උපදින්නේ. මේ කෑමට ඇලීම නිසා තමයි අපිට මේ කයක් සකස් වෙන්නේ. ඔබ ආසගන්න කෑම ටික කන එක නවත්තන්න පුළුවන්ද ඔබට? අද මේ රට මේ ඕනේ මේ ලෝකේ තියෙන ෆුඩ් ඉන්ඩස්ට්‍රි එක ඈ මොකක් මේ රෙසිෂන් එක ආවත් නැති වෙලා එයිද? මෙයා හිතලා බලන්න. ඇයි ඒ? මේ අද කෑම ಜಾති කොච්චර තියෙනවද? තථාගතයන් වහන්සේලාත් රහතන් වහන්සේලාට කෑම ಜಾති තිබ්බේ කීයද? දෙකයි. එකක් ඝන ආහාර. අනිත් එක ද්‍රව ආහාර. ඝන ආහාරයි ද්‍රව ආහාරයි හැරුණාම තව මොනවද ආහාර කියලා තියෙන්නේ? ඈ? උන්වහන්සේලාට ওই ආහාර දෙක තිබ්බේ. ඒතර ඝන ආහාර කැඳ වගේ දේවල් ද්‍රව ආහාර විදිහට සැලකුවා. ඈ? ඝන ආහාර විදිහට අනික් ආහාර සැලකුවා. ඉතින් උන්වහන්සේගේ පාත්‍රයට මොනවද වැටෙන්නේ? උන්වහන්සේ ඒ ගැන ඇල්මක් නැහැ. ඇයි මේ ශරීරෙට තියෙන ඇල්ම පවා සම්පූර්ණයෙන්ම දුරු කරපු කෙනෙකුට මේ කැමටි ඇල්ම මොකද්ද? ඒක නිසා පාත්‍රයට මොනවද ඝන ආහාරයක් වටන ඕක අරන් ගිහලා වැළඳුවා. එතන ඇල්ම කියන්නේ ආසාවක් ඇති වෙන්නේ නැහැ. ආසාවක් ඇති වෙන්නේ නැහැ. මොකද ආසාවක් ඇති වෙන්න තරම් දෙයක් මෙතන නැති බව අවබෝධ කරගෙන ඉවරයි. මේ ආහාරයට මොන ඇල්මක්ද කියලා අවබෝධ කරගෙන ඉවරයි. ඒක නිසා තමයි බුදුහාඳුර කියන්නේ මේ දානේ වළඳන්නේ ඉස්සෙල්ලා ආහාරයේ පටික්කුල මනසිකාරය මෙනෙහි කරන්න කියලා. කියන්නේ ආහාරයට වෙන දේ වෙනෙහි කරන්න කියලා. මේ ආහාරය ගත්තට පස්සේ මෙතනින් එහාට මේ ආහාරයට මොකද වෙන්නේ? හරි ඔබට අසුචි ටිකක් දීලා කිව්වොත් මේක වළඳන්න කියලා ඔබ ආසාවෙන් වළඳනවද? මට ඇත්ත කතා කරලා කියන්න. ඈ කක්ක ගොඩක් දීලා කියනවා අසුචි ගොඩක් දීලා කියනවා මේක වළඳන්න කියලා. මේක කන්න මේ නැත්නම් කියනවා ලෙඩක් හැදිලා. මේ ලෙඩේට හාබෙටි හොඳයි. ඒ ලෙඩේට හොඳ හොඳම බේත තමයි හාබෙටි. දැන් ඔබට පීවිදිහෙන් ඉඳෙන හාබෙටි කන්න පුළුවන්ද? නමුත් දොස්තර කියන ඔබ මේ හාබෙටි කෑවේ නැත්නම් ඔබගේ ආත්මාව පුණු වෙලා මැරලා යනවා ඔබ. දැන් මොකද කරන්නේ? ඇත් දෙක පියාගෙන දත් මිටි කාගෙන හාබෙටි කාලා දානවද නැද්ද? එතකොට කන්නේ මේ හාබෙටි ගැන බොහොම චන්දරාගය ඇති කරගෙනද? අනේ මං හෙටත් කනවා මං හාව මරාගෙන හරි කමන්නේ බඩේ තියෙන බෙටි ටිකක් කනවා කියනද කන්නේ? නැහැ. ඔන්න ඒකට තමයි බුදුහාමුදුරුවෝ කියේ මේක අවබෝධයෙන් මේ ආහාර දිහා බලන්න. පින්වතුනි මේ ආහාර කියන්නේ මහා දරුණු જાතියක් කියලා කිව්වේ මම ඒකයි. මම නෙමෙයි බුදුහාමුදුරුවෝ කියන්නේ මේ ආහාර ගැන හරිම දරුණු જાතියක් මේ ආහාරයට තියෙන ඇල්ම නිසා තමයි මේ මහා කරජ කායක් අපිට ඇති වෙන්නේ. මේ මහා තද තද කායක් අපිට ඇති වෙන්නේ. බන් දෙවියන්ට තියෙනවද කියලා එහෙම දෙයක්. දෙවියන්ගේ ශරීර බොහෝම බොහෝම සියුම් ශරීර තියෙන්නේ. අපිට තමයි මේ මහා ඝන ආහාරජ කයක් ඇති වෙන්නේ. අයියේ ආහාරෙට තියෙන පුදුමාකාර පෙරේතකම නිසා ඇල්ම නිසා. ඒකත් ලේසි වැඩක් නෙමෙයි. ඒක නිසා තමයි උන්වහන්සේ මොකක් ගෙනාවේද? ආහාරයේ පටික්කුල මානසිකාරයේ මෙනෙහි කරන ඉවරලා ආහාර ගන්න කියලා. ආහාරයේ පටික්කුල මානසිකාරයේ මෙනෙහි කරනකොට Tamanට තේරෙනවා මේ ආහාරයේ ගතියුත්තක් නෑ. මම මේකට ඇලිච්ච ඇලිච්ච ස්වභාවයකට එන්න අවශ්‍යතාවයක් නෑ මෙතන. ඒකයි මං කිව්වේ අර බ්ලෙඩෙට ඕන නිසා මොකද කරන්නේ? හාබිටි ටික කනවා. නමුත් හාබිටි කෑවා කියලා ඊළඟ දවසේත් හාබිටි කන්න ඕනේ. අනේ තව දවසක් හාබිටි කන්න ඕනේ කියන ස්වභාවයටපත් වෙන්නේ නැහැ. ඒක නිසා තමයි ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මෙනෙහි කරන්න පටන් ගන්න. මොකද්ද මෙනෙහි කරන්නේ? මම මේ ආහාරය ගත්තට පස්සේ මම මේ ආහාරය අනලා අනලා අනලා අනලා දැම්මට පස්සේ ඈ ඉතින් ඕක මෙනෙහි කරනවා. හැබැයි ඕක අවබෝධයෙන් මෙනෙහි කරපු කෙනා අවබෝධයටපත් වෙනවා. අවබෝධය නැතුව මෙනෙහි කරපු කෙනාට සතියක් යනකම් කන්න බැරි වෙනවා. අන්න ඒක තමයි අර කියපු එපා වීමයි අවබෝධය අතර තියෙන වෙනස. එහෙම වුණා මම ලංකාවේ මගේ පන්තියේ ළමයි සිල් සමාදන් කළාට පස්සේ ඒකට තව පිටිනුත් පිරිස ආවා. ඒක එක පුද්ගලයෙකුට එහෙම එකක් වුණා. ඒ අය ආහාර වළඳන්න ඉස්සෙල්ලා ඒ අයට ආහාරයේ පටික්කුල මනසිකාරය මෙනෙහි කෙරෙව්වා. ඒ මෙනෙහි කෙරෙව්වට පස්සේ දවස් 3-4ක් යනකම් කන්න බැරුණා ලෙක් කෙනෙකුට. මේ වැඩි හිටි කෙනෙකුට. එයා ඇවිල්ලා කියනවා මට එහෙම කන්න බැරි වුණා කියලා. මම කිව්වේ නෑ ඔබට අවබෝධයෙන් නෙමෙයි ඔබ ඒක ලබලා තියෙන්නේ. ඔබ ඒක දිහා උඩින් ඒක දිහා බලන් ඉඳලා තියෙනවා. ඒතර ඔබ කාලා දින අසුචි. නමුත් ඔබ ආහාරයේ දින ඇත්ත ස්වභාවය ඇත්ත ඇති හැටියෙන් අවබෝධ කරගන්නවා. කොහොමද මේ ආහාර ටික මම මේක අනලනලා දැම්මට පස්සේ ඈ වැදගත් මිනිස්සුෙකුට දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි සතෙකුට හැරෙන්න මිනිස්සුෙකුට දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි ඊට පස්සේ මේ ආහාර ටික අරගෙන මම කටට දාගන්න කටට දාගෙන හපනකොට කටේ තියෙන කෙලත් එක මිශ්‍ර වෙනවා හොඳ නැද්ද ඈ මේ දින හක්කේ තියෙන දත් එක්ක හොඳට ඇමරිලා ඇමරිලා කෙලත් එක්ක මිශ්‍ර වුණාට පස්සේ ඕක ආයෙ එළියට දැම්මොත් එහෙම බල්ලෙක් කරන වෙන සතෙකුට කන්න පුළුවන්ද මිනිස්සුෙකුට කන්න පුළුවන් දෙයක්ද මේ තියෙන්නේ ඔන්න බලන්න මේ ආහාරයට වෙන දේ දකින්න ඈ ඊට පස්සේ මොකද වෙන්නේ මේක මෙතනින් ගිල්ලට පස්සේ මේ උගුරේ තියෙන සෙමවැල් හරහා සෙමවැල් වල පැටලි පැටලි මේ ආහාර ටික ඩොග් ගාලා වැටෙනවා ආමාශයට එතන ආමාශය කියලා කියන්නේ මොකද්ද? කිසිදා නොසයදු වැසිකිලි වලක් වගේ දෙයක්නේ. හොද නැද්ද? ඔබගේ වැසිකිලි ඔබ දවසට දෙපාරක් හොදනවා. ආමාශය හොදපු එක දවසක් කියන්නේ. ඉපදී දවසේ ඉඳන් අද මේනකම් ඔබගේ ආමාශය එක දවසක් හොදලා දිනවද ඔබ? හ්ම්? ඕකට හැමදාම දාන එක දාන එක දාන එකනේ වෙන්නේ. හොද නැද්ද? ඉතින් ඔය ආමාශයවත් වමනේ මල්ලක් නේ ඔක. තනිකර. නේද? අපි මේ ආසාවෙන් බදාගෙන හිටියන මේක තමයි ඇත්ත ස්වභාවය. ආමාශයක් අරගෙන මූණකට ගැහුවොත් එහෙම දිනතු වැඩේ තප්පරේ. හොඳ නැද්ද? හරි? ඉතින් දැන් මොකද වෙන්නේ? අන්න ඒ ආමාශයට වැටෙනවා. දැන් ඒ ආමාශයට වැටුණාට පස්සේ දැන් මේ අර වෙන ආහාරයට වෙන ටික බලනවා දැන්. හැබැයි බලන්නේ අවබෝධයෙන්. අප්‍රියාවෙන් නෙමෙයි. ඈක්ක ඈක්ක කියලා නෙමෙයි බලන්නේ අවබෝධයෙන්. දැන් මොකද වෙන්නේ? පිත ඔකට එනවා. ඈ? අම්ලය ඔකට එනවා. ඇවිල්ලා ඕක දිරවනවා. ඕක දිරවරි වෙලා හිමීට අර අර බඩවැල් අස්සෙන් යනවා දැන් මේ. කුඩා ආන්ත්‍රයෙන් මහා ආන්ත්‍රයෙන් යනවා දැන්. ඒ යනකොට මොකද වෙන්නේ? කුඩා මහා ආන්ත්‍රයේදී කුඩා ආන්ත්‍රයේදී අවශ්‍ය දේවල් ඇඟට ඇබ්සෝබ් වෙලා ඊටු ටික නරක වෙන්න පටන් ගන්නවා. දැන් ඔව් දැන් මේ මේ මේ වී ගිහිල්ලා දැන් මිරිකි මිරිකි ගිහිල්ලා දැන් මොකද උනේ? දැන් ඔන්න ඒක දැනකට එකතු වුණා. දැන් එන්න ඉතින් දැන් ආහාරය පණුව ගන්නවා. දැන් මෙච්චර කල් මේ හොඳට මේ මේ කන්න ගන්නකොට දැන් මේක පුදුම සුවඳයි. දැන් කට්ටියත් එක මේ සුවඳ වාඩි වෙලා හැඳි කෑල්ලු තියාගෙන බොහොම බොහොම මහත්තුරු වගේ දැන් මේ කනවා. ඈ කන ආහාරෙ දැන් මොකද වෙන්නේ? දැන් ඕවම ගිහලා දැන් අතෙන්දි පණුව ටික ගැහුව පණුව ගහලා කාපාර දුර්වර්ණ වුණා ගඳ ගන්න පටන් ගත්තා. ඊට පස්සේ අර හැමෝම එකතු වෙලා කාපු ආහාරය හිමීට ගිහලා කාමරයක් අත ඇංගිලා ඉඳගෙන එළියට දාන. නහයත් වාගේ. ඔන්න ඔය ටික අවබෝධ කරගන්න. ඕකට තමයි කියන්නේ ආහාරයේ පටික්කුල මනසිකාරය. එතකොට මොකද වෙන්නේ? අර ගන්න ආහාරෙට කිසිම ඇල්මක් නැතුව ආහාරය වළඳනවා. මේ ගන්න ආහාරෙට මේ ටික නම් වෙන්නේ මේකට ඇති ඇල්ම මොකක්ද? දිවේ තියෙනකම් විතරයිනේ ඕකට රසය එන්නේ. ඔතනින් එහාට කවුද රසය එන්නේ? ඈ මෙතනින් මෙන්න මේ බල තප්පර ගාන මේ එළුව මැරෙන තාක්කල් අහිංසක සත්තු ටික මැරෙන්නේ මොකටද මෙන්න මේ අඟල් දෙකේ ප්‍රමාණය මෙතනින් මෙතනට යනකම් විතරයි මෙතනට ගිය ටිකක් ආපහු අරන් ගන්න පුළුවන්ද කාටවත් ඔය රසය ගන්න තමයි මේ ගැන මේ දහදරා බලු වැඩ ඔක්කොම කරන්නේ හොඳ නේද ඉතින් ඕවට තියෙන චන්ද්‍රාගේ අයින් කරලා දානකොට දානකොට මොකද වෙන්නේ Taman දස කුසලෙන් වැළකෙනා නේද අන්න එතකොට බුද්ධ සාසනේ සම්පූර්ණ වෙන්නේ නැද්ද සබ්බ පාපස්ස අකරණා සියලු පාපයන්ගේ අකර්මණ්‍යතාවය සිද්ධ වෙනව නේද එතකොට? කුසලස උපසම්පදා. එතකොට කුසල කර්ම වැඩි දියුණු වෙනවා Tamange. ඕද නැද්ද? යෝග නේද බුද්ධ අනුශාසනය කියලා කියන්නේ. මේක නිසා ඔය ආකාරයට මේ මේ මේ කියන චන්ද්‍රාගය ටික ටික ටික ටික ටික ටික දුරු වෙලා යන්න යන්න යන්න යන්න මොකද වෙන්නේ? චන්ද්‍රාගය ටික ටික දුරු වෙලා යන්න යන්න ඒ සියල්ල සැකසෙනවා. ඉතින් ඔන්න ඔය දේ තමයි අවබෝධ කරගන්න ඕනේ. ඉතින් ආහාරයේ පටික්කුල මානසිකාරය වශයෙන් මෙනෙහි කරන්න පටන් ගන්න. මේවා ඉතින් පරමාර්ථ වශයෙන් තමයි වැදගත් වෙන්නේ. Tamanට කොයි වෙලේ හරි හිතුනොත් එම් මට නිවන් දකින්න ඕනේ කියලා පටන් ගන්න පුළුවන්. ඉතින් Tamanට හිතෙනවා නම් නෑ මට නිවන් දකින්න ඕනේ නෑ මේ තියෙන විදිය හොඳයි කියලා ගිහිල්ලා බලන්න මොකද අන්තිමට වෙන්නේ කියලා. ඉතින් අන්තිම මොහොතේ හුස්ම ටික ගියාට පස්සේ මල පෙරේතයා වුණා, බල්ලා වුණා, අරකා වුණා. ඉතින් තේරුමක් නෑ. මේ ලෝකේ හරය කාදවන බුද්ධලෙක් වෙලා ඉඳලා හරය මේ මේ ලෝකේ තියෙන හරය හොඳ හොඳ දේවල් ඔක්කොම විනාශ කරලා දාලා හොඳ ಗುಣධර්ම යහපත් ಗುಣධර්ම විනාශ කරලා දාපු එක හරය කාදමු එක නිසා හරකා වෙලා උපදිනවා. ඔබ මේ කායානුපස්සනාව හරියට වඩාගෙන මේ ධර්මය අවබෝධ කරගෙන යනකොට හරක් මරණ දිහා බලාගෙන හිටියහකි කිසි ගාණක් නැතුව. ඇයි ඒ? Tamanට අවබෝධ වෙලා තියෙනවා මේ හරක මැරෙන්නේ දැන් ඇයි කියලා. මේ හරක ඉපදුනේ මොකටද මාංශයට කියලා Tamanට අවබෝධ වෙනවා. නැත්නම් ඇයි කොටියව මරන්නේ නැත්තේ මිනිස්සු? ඒක තමයි ගතිය. ඇයි හරකවම මරන්නේ? ඇයි හරකගෙම මස් කන්නේ? ඇයි එළුවගෙම මස් කන්නේ? ඇයි කුකුලගෙම මස් කන්නේ? ඔච්චර කුරුල්ලෝ ඉන්නවා. ඇයි කුකුලගේම මස් කන්නේ? ඈ කුකුලට ওই தත්ති උදා වුනේ ඇයි? ඇයි හරකට ওই தත්ති උදා වුනේ? ඇයි හරකගෙම වැඩ ගන්න? ජිරාෆ මරන්නේ නැත්තේ. සීබ්‍රාව මරන්නේ නැත්තේ. ඒ தත්ති ඒගොල්ලන්ට උදා වෙලා නැහැ. නමුත් හරකට උදා වෙලා තියෙනවා. මොකද හේතුව? හරේ කාදම්පු වැඩ කළා. ඈ මේ ඍෂිවරු මේ උත්තමයෝ මේ ලෝකෙට පහළ වෙලා මේක හරවත්තේ මේක කරපල්ලා මේක හරවත් නැහැ මේක කරන්න එපා කියලා දේශනා කරපු ධර්මයක් තියෙනවා. ඔය ධර්මයේ කාලා දාලා ඔය ධර්මය අනුගමනය කරන්නේ නැතුව ඒවා විනාශ කරලා දාපු පුද්ගලයා හරේ කා දැම්ම සමාජය දැන් ඉතින් හරකා වෙලා ඉපදුනා. දැන් මොකද කරන්නේ? කිරණුයි මසෙනුයි ණය ගෙවනවා අරවට. ඉතින් ඕක තමයි ඇත්ත ස්වභාවය. ඔබ හරක් 100ක් මුදව ගත්තත් වැඩක් නැහැ. ඇයි? හරක් උපදින එක නතර වෙන්නේ නැහැ ඔබට හිත සනස ගන්න පුළුවන් ආනේ මං ඒ හරකා මුදව ගත්තා කියලා. නමුත් ඒ හරකා මේ ලෝකෙට ඉපදුනේ මසෙනුයි කිරණුයි ණය ගෙවන්න. ඔන්න ඕකයි අපි අවබෝධ කරගන්නවා. එහෙනම් ඔබ බලන්න ඕනේ මොකද්ද එන්නේ හර තව ඔබ ඒ වගේ හරකෙක් නොවෙන්න වග බලා ගන්න එක ඔබ. එහෙනම් මේ සමාජයේ දින හර පද්ධතිය කාදමන්න නැතුව මේ සමාජයේ දින හර පද්ධතිය පෝෂණය කරලා ජීවත් වෙනවා නම් ඔන්න තමන් හරකා වෙන්නේ නැහැ. ඊළඟ බලු බහාලු ක්‍රියා මේ සමාජයේ හර පද්ධතිය නැත්තම් මේ ඍෂිවරු නැත්තම් කවුරු හරි මේ ලෝකෙට විහිවෙච්ච උත්මයේ විසින් සමාජයට දීලා තියෙන යම් කිසි ಗುಣධර්ම කොටස. ඉතින් ওই ಗುಣධර්ම ටික බහාලා ඈ බහාලු වැඩ කළාම මොකද වෙන්නේ? බලු වෙලා උපදිනවා. දැන් ඉතින් අර ගතියට ගතිය ගැලපුණා. ඒ ගතියට අදාළ උප්පත්තිය සිද්ධ වුණා. දැන් ඉතින් බල්ලවල උපදුණා. දැන් ඉතින් අර එදා කලේ බලු වැඩ දැන් අදත් කරන්නේත් බලු වැඩ. ඉතින් බලු තත්ත්වෙන් මිදෙන්නේ නැහැ. ඉතින් ඌ බල්ල වෙලා ඉන්නවා. ඉතින් ඔබ බල්ලෙක් වෙන්න ආස නැති බව මම දන්නවා. නමුත් ඔබ බලන්න ඔබ බල්ලෙක් වෙන්න ආස නැතුණාට ඔබ ගාව බලු ගති තියනවාද කියලා. ඔබ ගාව බලු ගති තියනවා නම් ඔබ බල්ලෙක් වෙන එක ඔබට නවත්තන්න බෑ. කර්මය ඔබව ගානට බල්ලා කරලා තියයි. අපේ මේ අපි හැපි හැමෝම තියෙන මේකයි උපතර කැමති නෑ නමුත් ගතියට කැමති. හොරකම් කරන්න කැමති. මේ හර සමාජයේ දින හර පද්ධතිය කාදමන්න කැමති. නමුත් හරකෙක් වෙන්න කැමති කවුද කියලා ඇහුවොත් එහෙම කවුරුත් කැමති නෑ. ඉතින් ඒක නිසා ওই දේවල් හරියාකාරව අවබෝධ කරගන්න. එතකොට ඔන්න ටික ටික ටික ටික මේව අවබෝධ වෙන්න ගන්නකොට Taman අතින් වර පව් කරන ස්වභාවය නැති වෙලා යනවා. ඉතින් මේ පව් කරන ස්වභාවය නැති වෙනකොට Tamanට ඔන්න පොඩි සාහනයක් ලැබෙනවා. හරියාකාරවම අවබෝධ වෙනකොට Tamanට තේරෙනවා එක දෙයක් තේරෙනවා මොකද්ද? හරකෙක් මර මෙච්චර කල් හරක් මැරුවා. මෙච්චර කල් සත්තු මැරුවා. ඈ චයිනීස් රෙස්ටුරන්ට් එකට ගිහලා අර මාළුවා මරලා දීපන් කියලා කිව්වා. ඇයි මේ දිව පිනවන්නේ? බුදුම ආසාවකින් හිටියේ. ඈ අර මාළුවා මරලා දීපන්. නැත්නම් අර එළුවා මරලා දීපන්. අර කුකුලා මරලා මේ විදිහට හදලා දීපන්. පන පිටින් රෝස් කරලා මඩ දීපන්. ආදී වශයෙන් දේවල් කිව්වා. දැන් මේකේ ඇත්ත ඇති සැටියෙන් අවබෝධ වෙනකොට Tamanට තේරෙනවා මේ කාලකන්ණි ශරීරයේ පිනවන්නේ කුණු වෙලා යන ශරීරයේ පිනවන්න ඈ මේ නහර ගොඩක් ඇසිස් මස්ලේ ගොඩක් තියෙන මේ ශරීරයේ පිනවන්න තා ටික කලකින් වැහැරිලා යන ශරීරයක් මේක ලෙඩ රෝග බර ගන්නක් තියෙන ශරීරයක් මේක මේක පිනවන්න මේ අහිංසක සතාගේ ප්‍රාණය නිරුද්ධ කරන්නේ ඇයි මං ලැබෙන දෙයක් කාලේ ඉන්නවනේ ඔන්න ඔය தත්තෙට එනවා කවදා හරි ඉතින් ඔය தත්තෙට එනකල් මොකද කරන්නේ අරු ලව්ව අර සතා මරවලා කනවා ඉතින් නේද මේ ලස්සන ශරීරය මේකට ලස්සන මාලයක් දානවා මාලේ තියනවා දැන් ඉතින් ඔක ගන්න සල්ලි නැහැ දැන් මොකද කරන්නේ ඈ දැන් ඉතින් හොරකම් කරන්න කල්පනා කරනවා හ්ම් ඒ හොරකම් කරනකොට හොරකම් අහු වෙනවා එකෙකුට දැන් මොකද කරන්නේ ගත්ත පී යන්න ඌමලා ප්‍රාණඝාතයත් කරා මොකටද අරක් ගන්න ඉතින් Tamanට හරියාකාරව මේ ශරීරය ගැන අවබෝධ වෙනකොට මේ කුණු වෙලා යන ශරීරෙට මේ මාලේ දැම්මා කියලා අදි ලස්සනක් තියෙන එකක් ඇයි ඈ මේ මාළේ දැම්ම කියලා කුණු වෙන එක නවත්තන්න පුළුවන් මේ මාළේ දැම්ම කියලා වයසට යන එක නවත්තන්න පුළුවන් වයසට ගිහිල්ලා මූණු ඔක්කොම එල්ලිය හැලිච්ච කුදු ගැහිච්ච කෙනෙකුට රත්තරන් පොරෝ හිඳ වැඩක් තියෙනවා. නිකන් හිතලා බලන්න තමන්ගේ පෙර නිමිත්තක් වශයෙන් දකින්න තමන්ට රත්තරන් මාලයක් ඕන වුණාම සල්ලි තියෙනවනම් රත්තරන් මාලේ ගන්න ප්‍රශ්නයක් නැහැ. සල්ලි නැතුව රත්තරන් මාලේ ගන්න ඕන වෙලා ඊට පස්සේ හිතන්න ගත්තාම මොකද වෙන්නේ? තමන් කෙලින්ම අකුසලයට ඇදිලා යනවා. නේද? ඊට පස්සේ තමන්ව ආරක්ෂා කරගන්න පුළුවන් තරම් බොරු කියනවා. පුළුවන් තරම් කේලම් කියනවා. පුළුවන් තරම් පරුස වචන කියනවා. පුළුවන් තරම් හිස් වචන කියනවා. ඉතින් දස අකුසලයේම කරගෙන ඉන්නවා. අර උඩ තියෙන එක මට නෑනේ අනේ උට නොවි මට උනා නම් කියලා හිතනවා. ඈ කෙනෙකුට සුවිප්පක් ඇදුනාම අපිට මොකද හිතෙන්නේ? තියෙන උන්ටමයි ඇදෙන්නේ මට ඇදෙන්නේ නෑනේ අනේ උට ඇදෙන්නේ නැතුව මට ඇදුනා නම් කොච්චර එකක්ද? ඇයි මේක නිච්චයි සුඛයි අත්තයි කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් ඔය සබහායෙන් මිදින යනවා මේ අවබෝධ වේගෙන වේගෙන එනකොට Tamanට හිතට මුලින් මුලින් අතහැරෙනවා අකුසලේ ටික. මේ හැමදේම අතරින්න කියලා කිව්වේ නෑ බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ කිව්වේ අකුසලේ අතරින්න කියලා. කුසලේ අතරින්න දෙයක් නෑනේ. අකුසලයක් දැල්ලන තමන්ට සල්ලි දිනනවා නම් මාළේ ගත්තා නැත්තම් නෑ එච්චරයි මේ අඟල් දෙක දිව පිනවන්න අර අහිංසක සතාගේ ප්‍රාණ නිරුද්ධ කරන්න ඕනේ ඒ සතාගේ දරුවා බලාගෙන ඉන්න ඒ දරුවට කිරි දෙන්න මොකෙක්වත් නැහැ ඉතින් ඔය ටික ඔක්කොම තමන්ට හිතන්න පුළුවන් නම් මේ අඟල් දෙකේ දිව පිනවන්න මේ සතාව මරවන්නේ මරලා තියෙන එකක් කෑවට ප්‍රශ්නයක් නෑ කියන්නේ මේ කුණුල යන ශරීරයේ පින මේ මේ ශරීරයේ ලස්සන මල් මේකක් දාන්න කියලා අර අර බාන්න හොකම් කරන්නේ නේද ඉතින් ඔන්න ඔකයි අවබෝධ කරගන්න ඉතින් මේ හැබැයි ධර්මයේ Tamanට අවබෝධ වෙනකොට Tamanව සම්පූර්ණ වෙනස් මනුස්සයෙක් බවට පත් වෙනවා. ඉතින් ඒක Tamanගේ හොඳකට සිද්ධ වෙන්නේ. නරකකට සිද්ධ වෙනව නෙමෙයි. ඉතින් පුළුවන් නම් ඕවා අවබෝධ කරගන්න බලන්න. ඒව අවබෝධ කරගත්තොත් Tamanට. ඔබ ඔබ කරපු කර්ම ඔබ අරන් යනවා මිස ඔබ කරපු කර්ම ඔබගේ අම්මා තාත්තා අරන් යන්නේ නැහැ. එකිනෙකා ඉන්ඩිවිජුවලි කරගත්ත දේවල් එකිනෙකා ඉන්ඩිවිජුවලි විඳවනවා. ඒ නිසා ඒ විදිහට ඒ ගැන හිතන්න. අහන්න ප්‍රශ්න. ඔබට ප්‍රශ්න අහනකොට ඔබට අවබෝධ කරගන්න පුළුවන් දේවල් අවබෝධ වෙයි. ඔබ ඉතලා බලන්න මේ ධර්මයේ කොතනද ඔබට ඇහිලා තියෙන්නේ කියලා මේ ඉස්සෙල්ලා. ඔබ ධර්මයේ කොච්චර අහලාද? නමුත් ධර්මයේ කියන එක කොච්චර අඩු අඩු අඩුද කියලා. ඉතින් ඔය ධර්මයේ තියෙන කොච්චර අඩුද? එහෙනම් මේ මේ මේ වෙලාවේ ඇහෙන වෙලාවේ ප්‍රයෝජනයක් ගන්න උත්සාහ කරන්න. මේකේ තියෙන වටිනකම මිනිසුන්ට දැනනවා හරි අඩුයි. මෙතන අපි ජාතක කතාවක් කියනවා නම් ආවට පස්සේ හැමෝටම තේරෙනවා අනේ කොච්චර එකක්ද අපිට අපිටම කියපු බණේ ඈ ඉතින් හරි ආසයි ඉතින් හැමදාම වෙන්න ඔක අහගෙන ඉන්නවා දැන් ඉතින් මෙතන කතා කරන්නේ ශරීරයේ තියෙන ඇත්තද භාවය අනේ වෙන්නේ මේ නේද මේ ආකාර තේමාව බුදුහාමුදුරන්ට කිව්වා වගේ මේ මෙච්චර ලස්සන රූපෙට බයින්නෝනේ මේ ආකාර මුගේ නම් බණ අහන්න යන්න ඕනේ ඈ රූපෙට බයින්නවා කියලා හිතන්න එපා පින්වතුනි මම රූපෙට බයින්නේ නැහැ ඔබගේ රූපේ ලස්සනයි ඉතින් ඒ රූපේ ලස්සනයි ඒක හරියි නමුත් ඕක හැමදාම තියාගන්න පුළුවන් නම් මාත් කැමතියි. නමුත් ඕක හැමදාම තියාගන්න බෑ. ඕක නිසා මහා විනාශයක් වෙනවා. ඒක නිසා තමයි මේ පෙන්වන්නේ. කේක් ගෙඩිය හරි හරි රහයි. හරිම සුවඳයි. දැක්කහම කන්නම හිතෙනවා. නමුත් ඒකේ ගහලා තියෙනවා මේකට වහ දාලා තියෙන්නේ කියලා. දැන් මොකද කරන්නේ? මේකත් තමයි කාමයේ කියන්නේ හරියට වහ දාපු කේක් ගෙඩියක් වගේ. ඇද්දිලා එනවා අපි මේක කන්නම ඕනේ කියලා ඇද්දිලා එනවා. මේ කන මිනිස්සු ඉන්නවා. මේ අපි හැමෝම කාපු මිනිස්සු ඕක. ඉතින් කාල මහා වේදනාවට පත් වෙලා මරණය හා සමාන දුකකට පත් වෙනවා ඉතින්. ඉතින් මේක හරියට අවබෝධ වුණා නම් මේකේ වහ තියනවා කියලා. ඒකෙන් චන්දරාගයෙන් මිදිලා ගියා නම් ඉතින් ඒක ඒකෙදී ආයෙ කන්න උත්සාහ කරන්නේ නැහැ. ඊට පස්සේ අනුකම්පාවට අනිත් මිනිසුන්ටත් කියනවා ඒක ඒකෙදී කන්න එපා කියලා. මේක ඒකෙදී වහ දාලා තින්නේ උඹලට පේන්නේ නැහැ මේ පින්වතුනි මේක කරවල්ලා මේ මේ මේක ඒකෙදී මෙන්න මේ වහ තියනවා. මේක තේරුම් ගනිලා මේ සුවඳට උඹලා ඇදිලා ආවට මේක රසයට උඹලා ඇදිලාවට මේක වහ තියෙනවා මේක කන්න එපා කියලා දේශනා කරනවා. ඉතින් මේ දේශනාව ආහා කණෙමුන් ඉන්නවා. මේක එක කණකින් අහන ගමන් අරග කනවා. කාල මහා වේදනාවටපත් වෙනවා. මට ප්‍රශ්නයක් තියෙනවා. යම්සි දෙයක් සම්බන්ධයෙන් දැන් ආසාවෙන් සිතුවිල්ලක් ඇති වෙනවනේ. ඒ වෙලාව ඒ ඇති ඇති වෙද්දිම ඒක පවක් කියවුවා. හැබැයි ඒත් එක්ක ඇති වෙනවා ඒක අනිත්‍යයි කියලා සිතුවිල්ල. හ්ම්. එහෙම වෙන්න පුළුවන්. ඔව් මෙහෙමයි. ඒක තමන් ඇති කරගන්න ඕනේ. මුලින් මුලින් මුලින් තමන් එක ඇති කරගන්න ඕනේ. මොකද සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥාව තමන් මෙනෙහි කළා නැහනේ. ඕක සියලු සංස්කාරය සඳහා එනව දවසක. ඒ එනකල් තමන් ප්‍රාණඝාතයක් කරන්න ගියා නම් හිතන අතේ දැන් මදුරුවෙක් ඇහුවා. අත මෙහෙම ඉස්සෙනවා. දැන් තමන් හිතන්නේ මොකද්ද? දැන් මගේ අත ඉස්සුනේ ඇයි? මගේ මගේ අත ඉස්සුනේ රාගය රාගයේ උදෙසාද? ද්වේෂයේ උදෙසාද? මෝහයේ උදෙසාද? එහෙනම් බෑ. මේක රාගයේ උදෙසා වෙලා තියෙන බෑ. මෝහය මේ නැත්නම් ද්වේෂය උදෙසා මේ මధుරවට ගහන්න මේ වෙලා තියෙන්නේ. මං ගහන්නේ අන්න තමන් හිතෙන් අවබෝධ කරගත්ත. ඕකත් සතිපට්ඨානයක කොටසක්. නැතුව මේ උස්සනවා උස්සනවා උස්සනවා ගහනවා ගහනවා ගහනවා කියන සතිපට්ඨාන දුන්නේ දැන් ඔය එක එක තැන් වල ඉතින් එක එක පිරිස උගන්නන දේවල් තියෙනවා. ඇවිදිනවා ඇවිදිනවා ඇවිදිනවා ඉඳ ගන්නවා ඉඳ ගන්නවා ඉඳ ගන්නවා. එහෙම ඉතින් එක භාවනා ක්‍රමයක් හදාගෙන තියෙනවා. මම ඉතින් ඕවැ වරදවල් කියන්න යන්නේ නැහැ. ඒ කරන අය ඒව කරයි. නමුත් ඒක නෙමෙයි වෙන්න ඕනි. බුදුහාමුදුරුවෝ කිව්වේ මොකද්ද? රාගක්කයෝ නිබ්බහන. රාගයේ ෂේ වෙනවා නම් ඒකයි නිවන. දේශක්කයෝ නිබ්බහන. දේශයේ ෂේ වෙනවා නම් ඒකයි නිවන. යනවා යනවා යනවා ඉන්නවා ඉන්නවා ඉන්නවා ඉඳ ගන්නවා ඉඳ ගන්නවා ඉඳ ගන්නවා ඔතනින් කොහෙද රාගයේ ෂේ වෙන්නේ? හ්ම් යනවනම් බලන්න ඕනේ යන්නේ ඇයි? මොකටද මේ යන්නේ? රාගයේ උදෙසා වැඩකටද යන්නේ? ද්වේෂයේ උදෙසා වැඩකටද යන්නේ? මෝහයේ උදෙසා වැඩකටද යන්නේ? ඔන්න මෙනෙහි කරලා බලනවා. රාගය උදෙසා යනවා නෑ මම යන්නේ නෑ මම නතර වෙනවා. ඔන්න සතිපට්ඨානිය වඩනවා. එතකොට ආයි රාගය මේ තමන් අවබෝධ කරගන්න මම මේ අඩිය තියන්න හදන රාගයේ උදෙසා. රාගික දෙයක් උදෙසා. මම මේ ඉඳගත්තේ මොකටද රාගයේ උදෙසා. එහෙනම් බෑ මම මේ ඉඳගන්න නෑ මෙතන. මොකද මගේ හිතට රාගය ඇතුල් වෙලා තියෙන්නේ. අන්න එතකොට තමන් දැනගන්නවා තමන්ගේ හිතට රාගය ඇතුල් වුණා. ඈ එතකොට දැන් මොකද උනේ? දැන් අත ඉස්සුවේයි මදුරුවට ගහන්න. දේශේ දේශේ පිට කරන්න අත ඉස්සුනේ. නෑ මම ගහන්නේ නෑ. ඇයි තමන් අවබෝධයෙන් ඉන්නේ? තමන් අවබෝධයෙන් නැත්තම් මොකද කරන්නේ? මදුරුවා හිටියා මොකක් හරි වැඩක් කරගෙන ඉන්නවා මදුර ටොක්. ඒක නිසා අනිත්‍යානුක ක්‍රියාවක් වගේ. හුස්ම ගන්නවා වගේ වැඩක්. දන්නේම නැතුව අතයිල වදිනවා මේකද ඔට්ටෝ. හොඳ නැද්ද? නමුත් තමන් සතිපට්ඨානෙ තුල ඉන්නවා තමන් දන්නවා මදුරුවා එනවා මේ වේදනාව දැනෙනවා දැනනකොට මොකද වෙන්නේ? අත මේ මිස්සනවා. මේ අත ඉස්සෙන්නේ මොකටද කියලා තමන් බලනවා. එතකොට ඉස්සනවා ඉස්සනවා ඉස්සනවා පාත් කරනවා පාත් කරනවා පාත් කරනවා ගහනවා ගහනවා ගහනවා නෙමෙයි එතකොට. එතන මොකද වෙන්නේ? අත ඉසුනේ ඇයි කියලා බැලුවා. අත ඉසුනේ දේශදාගත ක්‍රියාවලියක් නිසා ඒක නිසා අත දාගත්ත පල්ලෙහාට. ඒකයි වෙන්න ඕනේ. එතකොට තමන් තමන් බලන්න සති සම්පජන්ණය කියන්නේ ඔන්න ඕකට. සතියෙන් ඉන්නවා. සතියෙන් කියලා කියන්නේ වීක් එකෙන් නෙමෙයි. සතියෙන් කියන්නේ සිහියෙන්. තමන් සිහියෙන් ඉන්නවා. මොන සිහිය? නිවනට නිවනට පරමාර්ථ කරගත්ත මුඛ්‍ය පරමාර්ථය නිවන. පරිමුඛං සතින් උපට්ඨ වෙත්වා කිව්වේ ඒකයි. මුඛ්‍ය පරමාර්ථය නිවනට හිත පිහිටවගෙන ඉන්න දැන් හිත නිව හිත තියෙන්නේ නිවනේ. නිවන කියලා කියන්නේ මොකද්ද? රාගයේ ඡේ වීම, ద్వේෂයේ ඡේ වීම, මෝහයේ ඡේ වීම හිත තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? අත උස්සනකොට දන්නවා මදුරුවට ගහන්න යන්නේ කියලා. එහෙනම් මේ රාගයේ වැඩෙන වැඩක්, ద్వේෂයේ වැඩෙන වැඩක්, මෝහයේ වැඩෙන වැඩක් මෙතන මම මේ කරන්න යන්නේ. ඒක නිසා මම මේක වහාම නවත්ත ගන්න ඕනේ කියලා නවත්ත ගන්න. අන්න සති සම්පජාන්නේ. ඈ? ඇවිදගෙන යනවා. මොකටද ඇවිදගෙන යන්නේ? යාළුවව හම්බ වෙන මොකටද? ලොකු ගොසිප් ටිකක් කතා කරන්නේ. ඈ? ලෝක නැති දේවල් ටික කතා කරන අර ගෑණි මෙහෙම කළා මේ ගෑණි මෙහෙම කළා ඕක ටික කතා කරගෙන යන්න. එහෙනම් මම මේ ගමන ගිහිල්ලා වැඩක් තියෙනවා. අන්න තමන් සිහියෙන් ඉන්නවා. ඈ එතකොට ඇවිදිනවා ඇවිදිනවා ඇවිදිනවා නෙමෙයි. මම මොකටද මේ ඇවිදින්නේ? කොහේ යන්නද මේ ඇවිදින්නේ? මේ රාගය උදෙසාද යන්න හදන්නේ? ද්වේෂය උදෙසාද යන්න හදන්නේ? මෝහය උදෙසාද යන්න හදන්නේ? ඔන්න තමන් සිහියෙන් ඉන්නවා. තමන් කරන වැඩ ගැන. එතන කතා අරිනවා කතා කරනවා මොකටද කතා කරන්න හදන්නේ? ලෝකේ තියෙන අනවශ්‍ය දේවල්ද මම මේ කතා කරන්න හදන්නේ? ඈ රොසලිනා ජොසපිනත් එක පැනලා ගියේ ගැනද මම මේ කතා කරන්න හදන්නේ. අන්න කතා කරනකොට සිහියෙන් ඉන්නවා. එහෙනම් මේ රාගය උදෙසාද, ద్వේෂය උදෙසාද, මෝහය උදෙසාද? රාගය උදෙසා නම් මම කතා අරින්නේ නැහැ. ద్వේෂය උදෙසා නම් මම කතා අරින්නේ නැහැ. මෝහය උදෙසා නම් මම කතා අරින්නේ නැහැ. අන්න අවබෝධයට එනවා. ඕක දැන් ටික ටික ප්‍රැක්ටිස් කරගෙන යනකොට මොකද වෙන්නේ? තමන්න තේරෙනවා මම අද දවසේ රාගය උදෙසා කරපු ක්‍රියාවලිය බොහොම අඩුයි. හතරයි. මෝහය උදෙසා මම කය මෙහෙව්වේ හතරයි. ඈ ද්වේෂය උදෙසා මම කය මෙහෙව්වේ දෙකයි. දැන් මම මේකත් අඩු කරගන්නවා. දැන් ආයෙ තව 100කටපත් දැන් තවත් 100න් ඉන්න. ඔය 100න් ඉන්නකොට මොකද වෙන්නේ? හෙට දවසේ බලනවා. ඈ මගේ දැන් රාගී උදෙසා මං කය මෙහෙවපු අවස්ථාවල් එකයි දැන් තියෙන්නේ. එකයි මං අද දවසේ කළේ. ඔය විදිහට ටික ටික අඩු කරනවා. දැන් සී මනස සිහියෙන් තමයි මුළු දවසම ගත කරන්නේ. ඉතින් ওই දවසේ ගත කරනවා කියලා කියන්නේ ඩ්‍රයිවිං කරනවා, මිනිසුත් එක්ක කතා කරනවා, ඔය හැම එකම කරනවා. නමුත් සිහියෙන් ඉන්නේ. <coughs> තමන්ට වෙන දේ ගැන තමන් බලාගෙන ඉන්නේ සිහියෙන්. අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හොති නේද ඔය හැම එකක් ගැනම සිහියෙන් ඉන්නවා කනකොට බොනකොට නිදනකොට ඉඳ ගන්නකොට නැගිටිනකොට ඈ ඔය හැම එකක් ගැනම බොහොම කල්පනාවෙන් ඉන්නවා උච්චාර පස්සාව කම්මේන කම්බදානකාරී හොති ඒ කියන්නේ මොකද්ද වැසිකිළියට ගිහිල්ලා වැසිකිළි කිස කරද්දි පවා සිහියෙන් ඉන්නවා ශරීරය දිහා බලනවා මොකද්ද මේ මම මේ කරන්නේ ඈ මේක මේ මේ මේ මේ පහරන මේ ශරීරයේ තියෙන ස්වභාවය බලනවා එතනදී ඔන්න ওই විදිහට තමන්ගේ එතකොට තමන් කරන හැම වැඩක් ගැනම සිහියෙන් ඉන්නේ. ඉතින් ඒ සිහිය පිළිබඳ සතිපට්ඨානයි. සති සම්පජන්නේ. ඉතින් ඒ දුනේ තමන්ගේ අතින් කියන්නේ රාග, ද්වේෂ, මෝහ ක්‍රියාවලිය නතර වෙනවා. රාග, ද්වේෂ, මෝහ ක්‍රියාවලිය නතර වෙනවා කියලා කියන්නේ විඥාණයට ආහාර සපයන එක නතර කරනවා. විඥාණයට හරියටම සද්දිනක් ආහාර නතර කළොත් එන්නේ විඥාණය නැති වෙලා කියලා පාරිශුද්ධ චිත්තයක් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. සද්දිනක් හරියටම ආහාර නැති කළොත් ඒක නිසා තමයි කියන්නේ සතර සතිපට්ඨානේ වඩන කෙනා සත් දිනකින් පවා සත් දිනකින් ඉඳලා සත් දිනකින් ඉඳලා සත් අවුරුද්දක් ඇතුළත අඩුම තරමේ අනාගාමී ඵලයක් ලබනවා කියලා බුදුහාමුදුරුවෝ කියන මං අප වෙනවා කියලා. මහණෙනි මං අප වෙනවා. උඹලා මේ සතර සතිපට්ඨානේ හරියාකාරව වැඩුවොත් සත් දිනක් ඉඳලා සත් දිනකින් වෙන්නත් පුළුවන් අවුරුදු 7කින් වෙන්නත් පුළුවන් අඩුම තරමේ අනාගාමී ඵලයක් ලබනවා කියලා. ඔච්චර අප අප වෙලා තියෙන සතිපට්ඨාන සූත්‍රය අද කොහෙද කවුද පාවිච්චි කරන්නේ? බුදු කෙනෙක් අප වෙලා තියෙන උඹලා අනාගාමි වෙනවා කියලා බුදුහාමුදුරුවම කියලා තියෙනවා. අප වෙලා තියෙනවා. මම මහණෙනි මම අප වෙනවා. සතිපට්ඨාන සූත්‍රය කියන්නේ. අහන්නකො Hindu Hindu 10ක් කියයි. කටපාඩමෙන් කිය Hindu Hindu 10ක්. ඒව තේරුම දන්නේ නැහැ. නමුත් කටපාඩම්. සතිපට්ඨාන සූත්‍රය එක ටිකක් කියන්න කියන්නේ. ඔන්න බෞද්ධත්වය. යන්තම් පාණාතිපාත ආදීනා දානා ටික දන්නවා. පන්සලට ගියොත් හාමුදුරුවෝ ටික කියන නිසා. ඔන්න බෞද්ධත්වයට ගිය කල. රතන සූත්‍රයේ කර්ණීවිත සූත්‍රයේ උඩ තියාගෙන පිරිත් කියාගෙන ඉන්නවා. හොඳයි පින්වතුනි හොඳයි. මධ්‍යම දහම්. මම කියන්නේ නැහැ පිරිත් කියන්න එපා කියලා. මම කියන්නේ පිරිත් කියන්න කමක් නැහැ. නමුත් මේ මෙච්චර සද්ධර්මයක් තියෙද්දි මේක අවබෝධ කරගන්න නැතුව පිරිත් කියක ඉඳලා මක් කරන්නද? දෙයියන්ගෙන් ඇති ඵලය මොකද්ද? දෙයියන්ගේ ශරීරෙත් ගුණ ওই විදිහටම යනවනම්. බ්‍රහ්මයාගේ ශරීරෙත් ওই විදිහටම යනවනම් මොකටද අපි ඇති ඵලය මොකද්ද? ඔය එකෙක් ගැන හිතලා ඇති වැඩේ මොකද්ද? මෙන්න දේශනා කරපු දෙයක් තියෙනවා මේ දේශනාව හරියාකාරව අවබෝධ කරගත්තා නම් Taman ගොඩනේ. හරිනම් බෞද්ධයෙක් ඉදිරියට අඩුම තරමේ සතර සතිපට්ඨානේ කටපාඩම් කරගන්න. මේවා නිකන් කරන්න පින්වතුනි. මේ කටපාඩම් කළා කියලා වැඩක් නැහැ. නමුත් කරන්න. Taman බෞද්ධ ධම්සක් පැවතුම් සූත්‍රේ කටපාඩමින් කියන්න පුළුවන් අය කවුද ඉන්නේ? තථාගතයන් වහන්සේගේ පළමු ධර්ම දේශනාව. අපි බෞද්ධයෝ. බෞද්ධයි කියලා කියා ගන්නවා අදට අවුරුදු 65ක් වෙනවා අපිට. 45ක් වෙනවා 35ක් වෙනවා 25ක් වෙනවා අපිට. රිප්පෑක් කියලා හින්දු පොතක් ගත්තොත් එම එක මුල මතක් කරනකොට හින්දු කිව්ව හැකි තව 100ක්. කෝ තථාගතයන් වහන්සේ පළමු ධර්ම දේශනාව කටපාඩම්ද අපිට? තේරුම් ඕනේ නැහැ කටපාඩම්ද? නැහැ. ඉතින් අපි කොයිතරම් පල්ලෙහාද ඉන්නේ? ඉතින් අයිය අපි අපිට බෞද්ධයෝ කියාගන්නේ. අපි අය අපිව රවට්ට ගන්නෙ. උඹගේ ආගම මොකද්ද? තාත්තා බුද්ධ ආගම්කාරයා. ඔක තමයි කියන්න තියෙන්නේ. ඒක නිසා පින්වතුනි තමන් ගැන ලැජ්ජාවටපත් වෙන්න ඉස්සෙල්ලා. මම මේ ඔබට දොස් කියනවා එහෙම නෙමෙයි. ඔබ පුදුම පින්වන්තයි. ඔබ මේක අහ මේ දොසක් කියනවා කියලා හිතන්නකෝ. ඉතින් දොසක් කියන එක අහන්න හරි ඔබට පින තියෙනවා. ඉතින් අනිත් මිනිස්සු දොසක් කියන එකවත් අහන්න පින නැහැනේ. ওই විදිහට විඳලා මැරලා යනවා. මේ සුද්ධයි ওই බෞද්ධය අතර වෙනසක් නැහැ. නේද? eating drinking sleeping and having sex. ඔච්චරයිනේ වෙන මොනවද තියෙන්නේ. ඉතින් ඔය බෞද්ධය කියලා කියා ගන්න පිරිසටත් ඔච්චර තමයි තියෙන්නේ. දවසේට ඇතිවෙන සිතිවිලි අතර මට ගියක් තියෙනවා ඒ ගෙදර ගැන ආසාවන් තියෙනවා ඒ ගෙදරට අවශ්‍ය දේවල් මම කරෙන්න ඕන කාලයක් තියෙනවා MBA ගැන බලන්න ඕන දරුවා ගැන බලන්න ඕන ඒ හැම එකක් ගැනම මම එහෙම විශේෂ සංඥාවක් අරගෙන ඒවැය තියෙන වටිකුණතාවයකට මෙනෙහි කරන්න ඕනද නැත්නම් ඒ ගැන විතරක් ප්‍රැක්ටිස් එකක් වශයෙන් කරද්ද නැත්නම් ඒවත් එක්කම කරන්නද නෑ හැබැයි මේක හැම එකටම කරන්න ඕනද නැත්නම් නෑ මේක පටන් ගන්න තැනක් තියාගන්න. ඒ පටන් ගන්න තැන තමන්ගේ කය අරගෙන බලන්න. එතන අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. එතන තමන්ගේ ශරීර අභ්‍යන්තරය දිහා ඔය විදිහට බලනවා. ඊළඟට බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. ඊට පස්සේ බලනවා අන්නේ ශරීර කෙරෙහි. හෝ තමන්ට පෙනෙන රූප මාත්‍ර කෙරෙහි. ඒකල මේ මේ මේ මගේ ශරීරයේ වගේම අන් අයගේ ශරීරයත් මෙන්න මේ ස්වභාවයටයි අයිති වෙන්නේ. මේ මේ කිසි දෙයකට තමන්ගේ වගකීම් යුතුයකම් පැහැර හරින්න හදන්න එපා. හතර සතිපට්ඨානේ වඩන්න මේ කලේ කැලේකට ගිහලා රුක්ක මූලයකට ගිහලා මේ ශුන්‍යාගාරයකට ගිහලා ඉන්නම අවශ්‍යතාවයක් නැහැ. හතර සතිපට්ඨානේ ගෙදර ඉන්න ගමන් වඩන්න පුළුවන්. තමන් මැල්ලුම් ටික ලියනකොට මේ මැල්ලුම් ලියන ස්වභාවය ගැන අවබෝධ කරගෙන මැල්ලුම් ටික ලියන්න. ප්‍රශ්න ඉවරයි. සිහිය පිහිටවා ගන්න මැල්ලුම් වලට. කියන්නේ එතකොට හැබැයි මුඛ්‍ය පරමාර්ථය නිවන්නේ තියෙන්න ඕනේ. මුඛ්‍ය පරමාර්ථය ප්‍රධාන වූ පරමාර්ථය නිවන තියාගෙන තමන් මැල්ලුම් ටික කපද්දි බලන්න මේ තමන්ගේ මේ මේ මේ මේ අත චලනය වෙන මේ මේ අත චලනය වෙන විදිය බලන්න මේ මේ මේ ශරීරය දැන් මේ මේ වෙලාවේ මේකට මේ මේ කොහොමද මේක ඇති උනේ මේක නැති වෙලා යන හැටි මේ මොහොතේ ශරීරය ගැන මෙනෙහි කරන්න ඔච්චරයි තියෙන්නේ තමන් සිහිය පවත්ත ගන්න තමන් එතකොට හැබැයි මේක කපනවා කපනවා කපනවා ලියනවා ලියනවා ලියනවා නෙමෙයි හරිද? මේ ශරීරය දැන් මම මේ කපද්දි මොකද්ද මෙතන මේ වෙන්නේ? ඔන්න ඔය ටික ගැන හරි අවබෝධයෙන් කරන්න. Taman drive කරනකොට Taman හරි අවබෝධයෙන් කරන්න. Taman නානකොට Taman අවබෝධයෙන් කරන්න. සමහර වෙලාවට Taman නැවද නැද්ද කියලා මතක නැහැ හවස් වෙනකොට. ඕද නැද්ද? ඒ කියන්නේ ඒක සිහියෙන් නෙමෙයිනේ කරලා තියෙන්නේ. හැබැයි ඒ සිහියයි බුදුහාමුදුරු කියපු සිහියයි අතර වෙනසක් තියෙනවා. ඒ බුදුහාමුදුරු කියපු සිහිය අතර වෙනස තමයි හරියට ඔබ කරන දේ දිහා හරියාකාරව බලන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම විදියට. නිකන් හිතන මම නානවා මම නානවා මම නානවා මම නානවා ඕක ලෞකික පැත්ත ඕකට බුදුවරයෙක් වෙන්න ඕනේ නැහැ බුදුවරයෙක් දේශනා කරන්න ඕනේ දෝක මම නානවා මම නානවා මම නානවා මම නානවා කියන්නේ නේ මම යනවා මම යනවා මම යනවා මම යනවා ඇවිදිනවා ඇවිදිනවා ඇවිදිනවා ඇවිදිනවා බුදු කෙනෙක් කියනවනේ ඔය ටික එහෙම නැහැ අර ඇවිදින ශරීරය දිහා බලන්න ඒ ඇවිදින ශරීරයේ ඇතිවීම නැතිවීම ඇතිවීම පැවතීම නැතිවීම දිහා බලන්න උදයව්‍ය දකින්න. මේ කපන කපන මොහොතක් ගන්න මේ ශරීරයේ ඇතිවෙමින් නැතිවෙමින් පවතින ආකාරය දිහා බලන්න. ඔය ටික මෙනෙහි කරන්න. ඔය මෙනෙහි කරනකොට අර තියෙන චන්දරාගය නැති වෙනවා. චන්දරාගය නැති වෙන්න තියෙන ඕන එකක් කරන්න. ඉස්සර දරුවන් දින චන්දරාගය නැති කරගන්න යන්න එපා. ලොකු ප්‍රශ්නයක් නැති වෙන්නේ. තමන්ගේ භාර්යාවට නැත්නම් ස්වාමියාට තියෙන චන්දරාගය නැති කරගන්න යන්න එපා. ඒක අනාගාමී වෙනකොට ඒක නැති වෙලා යයි. චන්දරාගයයි නැති වෙන්නේ නැතුව මේ භාර්යාවටවත් ස්වාමියාටවත් මේ උදව් පදව් කරන යුතුයකම් ඉෂ්ට කරන මේ දේවල් නැති වෙන්නේ නැහැ. Taman හොඳ බෞද්ධයෙක් වුණා නම් භාර්යාවට කිසි දෙයක් බය වෙන්න දෙයක් නැහැ. හරිද? ඈ Tamanගේ ස්වාමියා හොඳ බෞද්ධයෙක් නම් භාර්යාව මොකටද බය වෙන්නේ? භාර්යාව දාලා යන්නේ නැහැ, හොර ගෑනු පස්සේ යන්නේ නැහැ. නේද? හොරකම් වංචා කරලා පොලිසියට අහු වෙන්නේ නැහැ. මොකුත් නැහැ. කොච්චර වාසනාවන්තද? කදිප්පු ටිකක් ගහලා ගෙදරට එල මේ මේ රණ්ඩු වෙන්නේ නැහැ. ඔය මොකුත් නැහැ. ඉතින් තම බෞද්ධයෙක් බඳින තියෙන නම් කොච්චර දෙයක්ද? හැබැයි ඔය බොදු ගොවි කියලා ගහම ඒවා නෙමෙයි. නියම බෞද්ධ ස්වභාවයේ ඉන්න අය. ඉතින් ඒක නිසා ඉතින් ඕ ටික අවබෝධ කරගන්න තමන් තමන්ගේ මේ සාමාන්‍ය ජීවිතේදී මේක මේ ලොකුවට ගන්න යන්න එපා. මම යන්න ඕනේ. මම යන්න ඕනේ අර කොහෙද අර බන්සල? අර ඇද්දීන් භාවනා ටෙස්ට්. අමරාවති. මම යන්න ඕනේ අමරාවති කියලා මම හරි දෙයක් ඉන්නවා. ඔන්න ගන්න මොඩ තීරණයක්. මම අමරාවතියේ හරි දෙකක් භාවනා කරන්න ඕනේ. ඈ? ඒතර බුදුහාමුදුරුවෝ කිව්වේ මේ මේ අමරාවතිය යන්න කියලා කිව්වේ නෑනේ බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුර කියන්නේ සතිය පවත්ත ගන්න. මේ ශරීරයේ තියෙන ඇත්ත ඇති හැටියෙන් දකින්න අමරාව තියන්න ඕනේ. ඈ තමන් බොරුවක් කියන්නනකොට තමන් මේ බොරුවක් කියන්නයි යන්නේ කියලා අවබෝධ කරගන්න අමරාව තියන්න ඕනේද? ඒ නිසා මේ ගිහි ජීවිතේ ගත කරන ගමන් තමන් සිහියෙන් ගත කරන්න. මම මේ රාගයට හේතු වෙන දෙයක් නම් කරන්නේ මේක නවත්තන්න. ද්වේෂයට හේතු වෙන දෙයක් නම් කරන්නේ ඒක නවත්තන්න. කොහොම හරි වෙන්න ඕනේ මොකද අර විඥාණයට ආහාර සපයන එක නැති කරන්නේ. විඥාණය කියලා කියන්නේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කරන දෙයකටනේ. විඥානය ඇති වෙන්නේ. නැත්තම් පාරිශුද්ධ චිත්තයක් එපා ඇති වෙන්නේ බුදුහාමුදුරන් නැති වෙනවා වගේ. අද අපිට ඇති වෙන්නේ ඇයි? හද්ද මෝහයෙන් මත් වෙලා රාගය හෝ ද්වේෂය උදෙසා තමයි වැඩ කරන්නේ. ඒ කියන්නේ රාගයෙන් ද්වේෂයෙන් මෝහෙන් තොර විඥානයක්. <laughs> රාගයෙන් ද්වේෂයෙන් මෝහෙන් තොර විඥාන කොහෙද හටගන්නේ? එහෙනම් හටගන්නේ පාරිශුද්ධ චිත්තයක්. ඇයි ආගන්තුක උපක්ලේශයන්ගෙන් කිලිටුනාට පස්සේ නේද මේ චිත්තේ විඥානයක් වෙන්නේ? චිත්ත මනෝ මානසං හදයන් පණ්ඩලම් මනෝ මනායතන චක්කු විඥාන මේ විඥාන කන්දෝ කියලා කිව්වේ ඒකනේ. ওই ටිකෙන් ඔක්කොම කහට ගන්නුවාට පස්සේ තමයි විඥානේ එන්නේ. නැත්තම් මේ හොඳ පාරිශුද්ධ චිත්තයන්නේ තියෙන්නේ. ප්‍රභාස්වර චිත්තය. කිසි දෙයකට ඇල්ල නැහැ, භවයේ සැරිසරන්නේ නැහැ. ප්‍රභාස්වර චිත්තය කියන්නේ ඒකට. භවයේ සැරිසරීමක් නැහැ. බොහොම පිරිසුදු චිත්තයක්. ඉතින් ඕක අර ආගන්තුක උපක්ලේශයන්ගෙන් කිලිටි වෙනවා. මොනවද උපක්ලේශ? ප්‍රධාන වශයෙන් උපක්ලේශ තියෙන තුන, ක්ලේශ තියෙන තුනයි. ඒවට අදාළ උපක්ලේශ තමයි අනිත් ඒවා. මොනවද ක්ලේශ තුන? රාගයයි, ද්වේෂයයි, මෝහයයි. ඔය ක්ලේශ තුනෙන් කිලිටුනාට පස්සේ ඉතින් විඥාන තමයි එතනින් එහාට. එතනින් එහාට මේ ලෝක නැති දේවල් ඇති විදිහට පෙන්වනවා. මේ ජරා ගොඩවල්, අසූචි ගොඩවල්, සෙම් සෙම් මාස් ඇට නහර තියෙන ගොඩවල් ඔක්කොම ලස්සන රූපවල මවල පෙන්වනවා. ඉතින් ওই විඥාණයට ආහාර සපයන්නේ නැතුව ඉන්නවා කියලා කියන්නේ මොකද්ද? රාගය, ද්වේෂය, මෝහය දුරු කරලා ඉන්නවා. ඒක හත් දවසක් හරියටම විඥාණයට ආහාර සපයන්නේ නැතුව හිටියොත් විඥානේ එදාටින් ඉවරයි කියලා බුදුහාමුදුරුවෝ අප වෙනවා. ඉතින් ඒක නිසා ඔබගේ යුතුයකම් වගකීම ඔබ මේ විදිහට විස්තර කරන්න ඇත්ත ඇති හැටියෙන් බලන්න උත්සාහ කරන්න. එකපාර ඇහුවට බැරි වෙයි. ඉතින් තව දෙපාරක් තුන් පාරක් මේ වගේ ධර්ම සාකච්ඡාවලට එන්න. ඇවිල්ලා මේක මේක බලන්න තව. ඇත්තටම කියනවා නම් මේ ලෝකේ මේ බුද්ධිමත්ය කියලා මිනිස්සු ඉන්නවනම් අද මේකේතර ඉඳ තියෙන්නව නේද? ඈ එක එක ඇඟිල්ලක් ගහන ඉඳ තියෙන්න පුළුවන්. ඈ නමුත් අර ලංකාවේ ප්‍රසිද්ධ කෙනෙක් ඇවිල්ලා මෙතන බණ කියනවා කියලා දැන් හැමෝටම යවුවනා. අර අරහෙත් දාන්න වෙනවා පුටුනේ. ඒ ඇවිල්ලා මොනවා හරි ටිකක් කියලා යනවා. නමුත් අර ප්‍රසිද්ධයි ආවුසුනේ. ඉතින් ඕක තමයි ස්වභාවය පිළිගන්න. හරි ධර්මයේ මිනිසුන්ට අහන්න පින නැහැ. එකක්. අනිත් එක මිනිසුන්ට හරි ධර්මයේ අහන්න ඕනේ නැහැ. Taman කැමති ධර්මයේ තමයි Tamanට අහන්න ඕනේ. <coughs> ලෞකික ජීවිතේ ජීවත් වෙන්න කැමති මිනිසුන් ඉන්නේ. ඉතින් ලෞකික ජීවිතය සාර්ථක වෙන්න බණ කියනවා කිව්වනම් ඉතින් වරුදු පිටින් එන්නේ. ළමයින්වත් එල්ලගෙන එන්නේ. ඒ ළමයින්ට බාහන ආන පුතේ. ඈ ඔන්න ඉගෙන ගන්න හැටි කියනවා. අහන්න. එතන මම මෙතන කතා කරනවා නම් කතා ගන්න මමත් නූගත් මිනිස්සෙක් නෙවෙයි මමත් උගත් මිනිස්සෙක්. නමුත් ඔබට නිකන් හිතලා බලන්න මහාචාර්යවරු ඔබ දැකලා නැද්ද ඇඳ ඇඳ වන හැදිලා අන්ධවාගේ හැදිලා කුණු වෙවි මැරෙනවා දැකලා නැද්ද මහාචාර්යවරු? හ්ම්? ගණිතය පිළිබඳ මහාචාර්යවරු ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරු කියයි. ඈ දැකලා නැද්ද? ඕන තරම් දැකලා දිනව නේද? ඉතින් උගත්කම කියන්නේ මොන තරම් ලාමක දෙයක්ද කියලා හිතෙන්නේ නැද්ද ඔබට? මොනවා ඉගෙන ගත්තත් වැඩක් තියනවද ඔය ටිකට ඕක වෙනවද? ඒ ඉගෙන ගත්ත කාලේ නිවන් දැක්කනම් ඊට වඩා හොඳයි නේද? ඈ? ඒ ඉගෙන ගන්න මහන්සි වෙච්ච කාලේ. ඉතින් ওই ටික තමයි අපි අවබෝධ කරගන්න ඕනේ. ඔය මොනවා කළත් වැඩක් නැහැ නේද පිටුදිනේ අන්තිමට ওই ටික නම් උරුම වෙන්නේ. ඔබ ව්‍යාපාරයක් බිල් කරගෙන බිල් කරගෙන බිල් කරගෙන යනවා හෙට ඔබට අන්ධභාගය හැදෙනවා. அந்த வகையில் ඇච්චර තමයි. කතා කරගන්නත් බෑ කියලා ඔක්කොම කට දිගේ වැක් කරනවා. හැරෙන්න බෑ මේ පැත්තට මොකද මේ පැත්ත බලන්නේ නැහැ මේ කකුල උස්සන්න බෑ මේ අත උස්සන්න බෑ. ඈ ඔහොම ඉන්නවා. ඉතින් ඉන්නකොට මොකද වෙන්නේ? ඉතින් ඇඳේ ඔහොම දිගා වෙලා ඉන්නකොට මේ ඇඳවල ඔක්කොම මේව කුණු වෙනවා. ඈ කුණු වෙලා පණුව ගහනවා. පණුව ගහලා පණ පිටින් පණුව ගහලා නැල්ලනවා. <laughs> ඒක තමයි ස්වභාවය. මම කියන හින්දා ඕක වෙනවත් බුදුහාමුදුරු කියන හින්දා ඕක වෙනවත් නෙමෙයි ඕක ඔබට වෙනවා වෙන එක බුදුහාමුදුරු පෙන්නලා දුන්නා එච්චරයි ඕකනේ බුදුහාමුදුරු කෙනේ තරහ ගිතන්න ඕනේ නැහැ ඉතින් තමයි මිනිස්සු බුදුහාමුදුරන්ට බයිනවා ඉතින් මේ මන විකාරය කියලා අපිට ජීවත් වෙන්නත් නැහැ කියන අපිටත් හිතනවා සමහර වෙලාවට අපිට ලොකු අසාධාරණයක් කළාට පස්සේ ඈ නේද ලොකු අසාධාරණ මුදල් වංචාවක් කවුරුහරි කළාට පස්සේ දැන් අපිට හොඳටම දන්නවා මුට ඉතින් ලොකු ගේමක් දෙන්න පුළුවන් කියලා ඈ නමුත් එකපාරට මතක් වෙනවා අනේ දැන් මේ මූට මේ ගේම දෙන්න ගිහිල්ලා මට මොකද වෙන්නේ? අන්න මාන සති සම්පජාන. ඈ ඒතන එතන එතන දෙනවා මොකද්ද? චිත්ත. ඈ ඒතන තමන්ට හිතෙනවා මම මූට මූට දෙනවා ලොකු ගේම. එතන දැන් මොකද්ද උනේ? දැන් ද්වේෂය අරමුණු කරගත්ත මේ චිත්ත වේගයක් නැగిලා එනවා. ඒ නැగిලෙනකොට මොකද වෙන්නේ? අන්න අවබෝධයෙන් ඉන්නවා. චිත්තානුපස්සනාව කියන ඕකට. හ්ම් අවබෝධයෙන් ඉන්නවා මේ ගැන. රයිට් ඔන්න මට දැන් බොහොම දේශසහගත සිතුවිල්ලක් මතුවුණා නෑ නෑ නෑ මේක කරන්න ගියොත් එහෙනම් මට සතර අපාගත වෙන්නයි වෙන්නේ මේක ද්වේෂයට මූලික වෙච්ච දෙයක් මේක වහම නවත්ත ගන්න ඕනේ අන්න දාගත් සිත් එබීම ඔන්න චිත්තානුපස්සනාව බොහෝ විට මේ සතර අපායට වැටෙන්නේ නෙවෙයි ඒ ඉන්නට ගහන්න කියලා මටත් කුටි ගන්න වෙන්නේ හින්දායි මම නතර කරගන්නේ එතකොට ඒක අවබෝධයෙන් නතර කරගත්තද නැත්නම් නෑ එතන එතන දේ තමයි ජීවිත ආසාවනේ නේද තමන්ගේ ජීවිත ආසාව ඈ මම මුට ගන්න ගත්තේ මූ මට වෙඩි තියන දායි. ඒකින්ද බෑ. දැන් බයෙන් ඉන්නවා. හැබැයි chance එකක් ආපු ගමන් මොකද කරන්නේ? හැංගිලා හිටියා කොහොම හරි ගල්ලා කඩුවෙන් ගාව වෙල කැපිලා යනවා. දැන් ඉතින් ආයේ වෙල කැපිච්ච එකට මේ කවන් දෙයකට පුළුවන්ද? හිස නැති මල කඳකට වෙඩි තියන්න බෑනේ. පේරුණා. නමුත් ඒක නෙමෙයි අපි හිතන්න ඕනේ. මොකද හිතන්න ඕනේ? පට මේ මේ මේ මේ අනි අනිත්‍ය දුක්ඛ අනාත්ත වෙච්ච මේ ලෝකේ මූමට අසාධාරණයක් කළා. මූමට අසාධාරණයක් කළේ ඇයි? මේ සංසාරයේ තිස්සේ මම්මුට අසාධාරණයක් කරපු නිසා. නැත්තම් මේ අපි යාළුවෝ 1000ක් මෙතන හිටියා. මේ යාළුවෝ 1000ෙම මූ අසාධාරණ කළේ මට විතරයි. ඒ කියන්නේ මූ මේ නරක මිනිස්සෙක්ම නෙමෙයි. නරක මිනිස්සෙන් නම් මේ අයිතුරු 999ටත් අසාධාරණේ කරන්න එපා. නමුත් මේ අසාධාරණේ මූ කළේ මට විතරයි. ඒ කියන්නේ මේ පෙර සංසාරේ මම මුට ලොකු වරදක් කළා තියෙනවා. අන්න ඒකේ ඵලිය මූ ගත්තා. නමුත් අද මම ආර්ය ශ්‍රාවකෙක්. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක දරුවෙක්. ඒක නිසා මම ධර්මය අවබෝධ කරගන්න තියෙනවා. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙච්ච ලෝකේ මේ මේක එළිය හැමදාම කරන්න බෑ. මේක ගේම් එකක්. මේ ගේම් එක හැමදාම කරන්න බෑ මම මේක මෙතනින් නවත්තනවා. අන්න ඒකට තමයි කියන්නේ මොකද්ද? නහි වේරෙන වේරාණී සම්මන්ති කුදාචනං කියන. අවේරෙන සම්මන්ති ඒස ධම්මා නනත්තනවා. හ්ම් මොකද්ද ඒ කිව්වේ? ඈ වෛරයෙන් වෛරයෙන් සංසිඳෙන්නේ නැහැ. අවෛරයෙන් වෛරයෙන්ම තමයි සංසිඳෙන්නේ. එන තථාගත ශ්‍රාවකත්වයට පත් වෙච්ච කෙනා අවෛරයෙන් වෛරයෙන් සංසිඳවනවා. නැත්තම් මොකද වෙන්නේ? එදා මෙයා මට මේක කළා මං අද මෙයාට මේක කරනවා. ආයි මෙයා මට ඒක කරනවා. එයා මට මේක කරනවා. දෝ එයා මට මට එයා එයා මට මට එයා කී කී දැන් යනවා. ඕක ආදකත් ඉවරයක් වෙන්නේ නැහැ. දෙන්නට දෙන්න විනාශයක් කරගෙන විනාශයක් කරගෙන නිරන්තරය යනවා. නමුත් එක එක පුද්ගලෙක් ආරාත්‍යයට පැමුණාට පස්සේ ඒ පුද්ගලයා හිතනවා මම අද සතාවතෙන් වන්දක ශ්‍රාවක දරුවේ මේ මිනිස්සයා අද මට ලොකු වංචාවක් කළා. ඒ වංචාව කරේ අතීත සංසාරයේ තිබෙන මම මේ මිනිස්සට ලොකු වංචාවක් කරපු නිසා. එහෙනම් මම ඒකෙන් අද මිදෙන්න ඕනේ. ඒ පුද්ගලයාට සමාව දීලා ඒක මෙතනින් නවත්තනවා. ආයි මේ මිනිස්සයා කවදාකවත් මට ඒකට දඬුවම් කරන්න උත්සාහ කරන්නේ නැහැ. ඇයි? මම මේ පැත්ත ඒක නවත්තුවා.